අපි <clears throat> ගිය ප්‍රාශ්‍රතින්දා මේ දේශනා මාලාවෙම 17 වෙනි අංකයයි පවත්තන්ට යෙදුනේ අද යනුව 18 වෙනි දේශනාව මේ 18ටම නැත්නම් මේ දේශනාව විලියටම මජ්ක්‍ධිම නිකායේ මුලින්ම සඳහන් වෙන සබ්බ ධම්ම මූල පරියාය කියන සූත්‍රයයි මූලික තේමාව උනේ. ඉතින් මේකට මූල පරියාය සූත්‍රය කියලායි රට්ටු කියන්නේ බොහෝ දෙනා කියන්නේ. ඉතින් මේ මූල පරියාය සූත්‍රයේදී සර්වචන් වහන්සේ සංකල්ප 24ක් අරගෙන නැත්නම් ලෝකේ පවතින විවිධ mati 24ක් අරගෙන ඒ 24 පෘථග්ජනය අන්ධ පෘථග්ජනය කොහොමද දකින්නේ? ඒකට සුතෝ ආර්ය ශ්‍රාවකයා කොහොමද දකින්නේ? රහතන් වහන්සේ කොහොමද දකින්නේ සර්වඥන් වහන්සේ කොහොමද දකින්නේ කියලා පැතිකඩ හතරක් විස්තර කරනවා. ඉතින් ඒක හරි අමුතු තාලයක්. එතකොට තමන් ඉන්න මට්ටම දන්නා කෙනෙක් හෝ වේවා නොදන්නා කෙනෙක් හෝ වේවා මේ අනුව මේවා සංකල්ප බවත් ඒ සංකල්ප බලන කෙනාගේ හැටි හැටියට දියුණුවේ හැටියට එව නැත්තම් කියනවා නම් ඉන්දිය ධර්ම දිනු වෙලා තියෙන තාලෙට පරිණාමයටපත් වෙන හැටි බොහොම ලස්සනට දැක ගන්න පුළුවන්. ඉතින් ඒක ඉස්සල්ලාම පෙන්වන්නේ රූප ධර්ම ගැනයි. එහෙම නැත්නම් මේ පාඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්ම ඊගාවට ඇහ කන දිවනාසය ඇසීම් දැකීම් ගන්ධ බැලීම් රස බැලීම් විදි ඊට පස්සේ ධ්‍යාන තත්ත්ව ඊට පස්සේ සබ්බං එහෙම නැත්නම් සියල්ල පිළිබඳව මේ විදිහට සංකල්ප අරගෙන අවසානයේ තමයි මේ ලයිස්ට්‍රේ මේ නිබ්බාන කියන වචනේ පාවිච්චි කරන්නේ. ඉතින් මේ නිබ්බාන කියලා කියන්නේ මේ භ්‍රමචාරියයි එතන මේ සාසන මේ ශික්ෂාවේ ශික්ෂාත්‍රයේ අවසාන නිෂ්ඨාවයි. ඉතින් මේ නිවන පිළිබඳව අසුතවත් පුතඥය නැත්නම් අපි කියන රට්ටු එහෙම නැත්නම් අන්ධ පුතඥය එක විදිහකට නොසලකා හරිනවා. රසකාරී නිසා මේගොල්ලෝ බොහොම ආරක්ෂාකාරී විදිහට අසුතවත් පුතක් යන භවෙම ඉන්නේ. ඉතින් අතෝ අරියාණං අදස්සාවි අරිය ධම්මේ අපෝවිදු අරිය ධම්මේ අවිනීතු. සප්පුරිසාණං අදස්සාවි සප්පුරිසාණං සප්පුරිස ධර්මේ අවිනීතු සප්පුරිස ධර්මේ අකෝවිදු. ඒකට ආර්යයන් වහන්සේලා කෙනෙක් සප්පුරිසෙ දැකලත් නැහැ, එහෙම ධර්මයක් අහලත් නැහැ. එහෙම කෙනාට නිවනක් කියන දෙයක් එහෙම නැත්නම් පරාත් පරලෝකයක් ගැන ආධ්‍යාත්මයක් ගැන ආගමක් ගැන කල්පනා වෙන්නේ. මොකද හේතුව ඒ තරම්ම මේ ඉදුරම් පිනවීමේ ඇලී බැඳී යෙදී ගත කරන නිසා. ඉතින් අපි කියන පෘථග්ජනයි කියලා, අසුතවත් පෘථග්ජනයි කියනවා. පසු කාලීන නමක් දාගත්ත අන්ධ පෘථග්ජනයයි කියලා. ඉතින් අන්ධ පෘථග්ජනයගෙන් පිරි ලෝකේ ඒ පඨවි ආපෝ තේජෝ වාදී වශයෙන් ආධ්‍යාත්මික යොමු කරන මූලධර්ම පිළිබඳව කල්පනාවල් හරීම අන්ධකාරයි. හරීම මේ සමනෝත් නැහැ. එහෙම නැත්නම් ඒ පිළිබඳ තැකීමක් ඇත්තෙම නැහැ. ඒ නිසා එයාටන්ට ඒක ප්‍රශ්නයක් නැහැ. කියනවද නැද්ද කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අසුතත්ත්වඥයාගේ தત્ත්වය ਸਰවඥාන්සේ උගාවක් විතර සහිතව මේ සබ්බදම මූලපරියාය සූත්‍රය විස්තර කරලා ඉතින් මෙහෙම ඉන්නකොට කවදා හෝ ඇති කියන එක තේරුම් මේ සංසාරේ කෑව ඇති. නැත්නම් මේ සංසාර දුක එහෙම නැත්නම් සංසාරේ තියෙන වෙහෙස තේරුණොත් විතරක් සත්පුරුෂය දැක්කොත් විතරක් බණක් අහන්න යෙදුනොත් විතරක් ඒ ඇත්තෝ මේ වාගෙන් ගැලවීම සඳහා පිට හොයලා වැඩක් නැත අල්ලාගන්නේ Tamanna අල්ලා ගැනීමෙම මේ ප්‍රශ්න විසඳන්න ඕනේ කියලා ඒ සංකල්ප පිළිබඳව ටිකක් අර අසතවත් පුතාගෙනට වැඩිය ඇහැ කන යොදලා බලන්න. අන්නේ යොදලා බලනකොට මහා විශාල ධර්ම සාගරයකට වැටෙනවා. හරි අමාරුයි. දැන් තමන් දන්නවා තමන් හරි මේ දක්ෂයි කියලා හිතාන කෙනාට ධර්මයට ආධ්‍යාත්මික කරලා පස්සේ තේරෙනවා ඒක වෙනමම ලෝකයක්. ඒක සඳහා හොයන්ට යනකොට ඒ කෙනත් ඔය පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන ඒ ආස්තික ප්‍රඥප්ති පිළිබඳව ඉතින් ටික ටික ටික ටික හොයන්න පටන් ගන්නවා. අත්දකින්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ ඇහ කන දිව නාසය, ඇසීම දැකීම ආදී දේවල් ඊට පස්සේ මේ ධ්‍යාන තත්ත්ව එතකොට මේ සියල්ල කියන්නේ මොකද්ද? ආදි වශයෙන් මේ හොයන හොයන යනකොට මෙවුවා හොයන්නේ අල්ලවදා ගන්න නෙවෙයි කියන කරන් දාන්නේ නෑ. ඒව හොයන ගමම අල්ලවදා ගන්න. අල්ලවදා ගන්නකොට අවසාන කිලවරේ තියලා තියෙනවා මේ නිබ්බාණය කියන සංකල්පය. ඒකල කියනවා මේ අවසාන මේ නිවන. එතකොට ඔය ඉගෙනගත්ත සූත්‍රමය ඥාන, කල්පනා කරගත්ත ඥාන විශේෂයෙන්ම මේ ධර්මයේ පිළිබඳව උනත් අල්ලා ගැනීම සඳහා නෙවෙයි මේක දේශනා කරලා තියෙන්නේ මේ විමුක්තිය සඳහායි. ඊතර වීම සඳහායි. තරණත් ආයන ගහනත් ආය කියලා තියෙනවා. ඒකට තරණේ වීම සඳහායි අල්ලා ගැනීම නෙවෙයි කියලා. නමුත් ඒ වුණාට ඒ ඒ සීක තත්වයේදී ගොක් විදියට අල්ලා ගැනීම සිද්ධ වෙන එක එහෙමමයි. එහෙම නැතුව ඒ ධර්ම ඉගෙන ගන්න බෑනේ. ඉතින් මේක ඉගෙනගෙන ඉගෙනගෙන යම් දවසක පාර හරි ගියොත් ඕම ගලතුනි පාර හරියන්නේ. මොකද මේ අල්ලගන්න දේවල් වල පැටලෙන. ධර්මයේම පැටලෙනවා. ධාන, සීල, සමාධි, ප්‍රඥා ලැබෙන ලැබෙන දේ පටලවා ගන්නවා. මොකද මේ දැන් Taman අල්ලන්නේ කාම වස්තු නෙවෙයි කියලා සතුටින් ඒ කාම වස්තු ප්‍රතිස්ථාපනය කිරීමට ගත්ත අර ශික්ෂාත්‍රය අල්ලගන්න. සීල ශික්ෂාව අල්ලගන්න. සීලය අල්ලගන්න. ඊගාට සමාධිය ලබා ගත්තා නම් ටිකක් හරි ඒක අල්ලගන්න. ඒකල සතුට වෙනවා මම දැන් කාම මිත්‍යාචාරය නෙවෙයි අසුර කරන්නේ ඒ වෙනුවට සමාධිය කියලා. ඊට පස්සේ නැත්තම් යම් කිසි ලෞකික ප්‍රඥාවක් ඇති වුණා නම් ඒක අල්ල ගන්න මේක මේ ලාභයට සත්කාරයට නෙවෙයි ආධ්‍යාත්මයේ සඳහයි කියලා ඒක අල්ල ගන්න. අනේ ඒ කාම වස්තු නොඋනත් මේ භව උපදී සම්පatti අල්ලා ගැනීමේ වැඩපිළිවෙල නිමාව තමයි ඔය අරහත්ත්වය කියලා කියන්නේ. ඒ අරහත්ත්වයේදී කාම වස්තු නැත්නම් කාම තණ්හාව ඉවත් කිරීම සඳහා ගන්නා ලද උපකරණ ටික අල්ලා ගත්තොත් ඒක භව තණ්හාවට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ වැඩ පිළිවෙල යම් අසාර්ථකත්වයක් පරාජයක් වුණොත් ද්වේෂය වෙලා විභව තණ්හාවට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා කාම තණ්හාව අතහැරියාට දැන් භව තණ්හාවට අවු වෙන්න පුළුවන් කියලා භව තණ්හා විභව තණ්හා දක්වාම පැවැත්වීම සීක තත්ත්වයේ ඉඳලා අසීක තත්ත්වයටපත් වීම. ඉතින් මේ තත්ත්වයටපත් වෙනකොට අර පටවියාපෝ තේජෝ වායෝ කියන රූප ධර්ම හෝ උපාදා රූප හෝ නාම ධර්ම හෝ පිළිබඳව කතා කරගෙන යනකොට ලයිස්ට් අන්තිමට තියෙනවා නිවන පිළිබඳ. ඉතින් අර පසුගිය පෘථග්ජන භූමියේදී හෝ සීක භූමියේදී අපි මේක සාකච්ඡාට ගත්තේ නැහැ. අතේ තුන නිසා මේ අරයත් රහතන් වහන්සේ නමකගේ විස්තර කතා කරනකොට මේ නිවන සම්බන්ධව සඳහන් වෙලා තියෙන දේවල් ඉස්සර කරගත්තොත් ඒක මේ ප්‍රෝජනවත් වෙයි කියලා. ඒක නිසා අද දවසේ මාතෘකාවසෙන් ඉස්සරහින් තිබ්බේ යෝපිසෝ භික්කවේ අරහං ඌසිතවා කියන එක. යම් මහණි මහාන වනායි අරහතටපත් වෙලා වසන ලද බමසර නිම කරන ලද්දේ. ඌසිතවා කීනාසෝ ආසව ධර්ම ඡේ කරන්නට දාව. කත කරණියෝ කලේතු කර්තව්‍ය කරන ලද්දාව. ඔහිත භාරෝ. උළුවේ තියාගෙන ගිය විශාල බරක්. තම නිවන් දකින්න ඕනෑ කියලා තිබිත් ආධ්‍යාත්මික වල බිම තැබුවා වූ අනුපත්ත සදා සදත්ව ක්‍රමයෙන් ස්වార్థයටපත් වුණා වූ අනුපත්ත කියලා කියන්නේ පත්ත කියලා කියන්නේ පත් වුණා අනුපත්ත කියලා කියන්නේ ක්‍රමයෙන්පත් වුණා සතත්ත්‍ය කියලා කියන්නේ ස්වార్థය අත්කුසලයට පත්තුනව පරික්ෂීන භව සංයෝජනෝ භවය පිළිබඳව යම් ඇලීම් බැඳීම් සංයෝජන තිබුණා නම් ඒක සම්පූර්ණයෙන්ම ඡේකලා හාත්පසින්ම ඡේකලා වූ සම්බදඤ්ඤා විමුක්තෝ මනාකොට ඒ අඥ වූ විමුක්තියටපත් උනා වූ දැන් මේ විශාල පද රාශියකින් විස්තර කරන්නේ රහතන් වහන්සේ අන්න උන්වහන්සේ ගැන කතා කරනවා සෝපි නිබ්බාන නිබ්බානතෝ අභිඥානයි ඒ පුද්ගලයා මේ නිවන කියන සංකල්පය විශිෂ්ට ඥාණයෙන් දරගන්න. ඒ කියන්නේ අපි කියන්නේ ප්‍රත්‍යක්ෂ කරනවා කියලා. සාක්ෂාත් කරනවා කියලා. ඒ සාක්ෂාත් කරනකොටත් ඒක දැනගැනීමක් කියලා කියනවා. ඥානයක් කියලා කියනවා. නමුත් මේ ඥානය මඤ්ඤණා පරිඥා වශයෙන් නෙවෙයි මඤ්ඤණා කියලා රාග ద్వේෂ මොහ නිස්සිත හෝ මේ පරිඥා වශයෙන් යම් භාගයක් දැනගත්ත හෝ නෙවෙයි අභිඥාය කියලා කියන්නේ අතිවිශිෂ්ට ඥානයකින් අභිඥාය දැනගෙන නිබ්බාන නිබ්බානතෝ අභිඥාය මෙන්න මේ විදිහට ජීවන හාත්පසින් වට කරලා තේරුම් අරගෙන නිබ්බානං නමයි. ඒකේ නා අර අන්ධ පෘථග්ජනය වශයෙන් හෝ අන්ධ පෘථග්ජනයන්ට මේක ඇත්තටම නිවන කියන දී මාතෘකාවෙන් නෑ. අරමුණු වෙන්නේ නෑ. මොකද එයා ඒකට කැමතිත් නෑ. එයා බලන්නේම ඉඳුරම් පිනවීමේ නමුත් සමහර විටක ඉතින් මේ වගේ රටක ජීවත් වෙනකොට වෙන්නේ ඉඳ තියෙනවා මොකද උඹ දෙනෙක් බෞද්ධ නිසා. ඒ වෙනත අභිමුක්තිය ඕන කෙනෙක් ඉන්න පිරිසක් අද ඉන්නවනම් නිකන් අකමැත්ත නමුත් අම්බෙන්නේ තියෙනවා. ඔසේක පුද්ගලයාට නිවන කියන එක අනිවාර්යම ඉස්සරහින් තියාගන්න වෙනවා. අන්න එහෙම කෙනා ඒ නිවන ළඟා විය යුතු අවසාන නිෂ්ඨාව එහෙම නැත්නම් අවසාන පරමාර්ථය වශයෙන් තියාගෙන ඒ නිවන හිතින් සංඥා කරනවා. වගේම රාග ద్వේෂ මොහ නිසිත වේදනාවතේ වශයෙන් සැප වේදනාවක් වශයෙන් වේදනා චෛතසිකයට දානවා. සංඥා වශයෙන් ඒක වර්ණ సంతාන වශයෙන් මේක මෙහෙම වෙන්න ඕන කියලා ඉති සංඥාවක් තියාගන්නවා. සංස්කාර වශයෙන් ප්‍රාර්ථනා කරනවා. මම නිවන් දකින්න ඕන. මගේ මොන සියල්ල චේතනාව මාගේ මේ සටන හුදෙක් රට ජාති ආගම වෙනස වෙනුමයි කියලා අර ගමන කුමාරයා ඉස්සරහින් තිබ්බට පස්සේ අපි ඒක බොහොම ශ්‍රේෂ්ඨ කියමනක් විසින් ඉස්සරහින් තියාගෙන ඉන්නවනේ. ඒ වගේ තමයි අර සීක පුද්ගලයාත් මාගේ මේ සීල සමාධි ප්‍රඥා උදේ නිවන පිණිසමයි කියලා ඉතින් නිවනට යන්න ඒ සංස්කරණය කරනවා නැත්නම් චේතනා පිටුනවා. ඒ වගේම හිතින් ගන්නවා මේ නිවන අල්ලගන්න. ඉතින් ඒවට අපි කියනවා මඤ්ඤණා කරනවා කියලා. රාග ద్వේෂ මොහ නිශ්චිතව හෝ අර්ථ දැනෙමින් ඒ කියන්නේ හිතා කියා ගැනීම කරනවා. එතකොට ඒකට කියනවා නිබ්බාණං මඤ්ඤති නමුත් රහතන් වහන්සේ ඒක ප්‍රත්‍යක්ෂ කර නිසා ඒ ගොඩබිමට ගොඩොවිච්ච නිසා එයාට අය මඤ්ඤණා කරන්න දෙයක් නැහැ. ඒක පය ගහලා ඉන්නේ. ප්‍රත්‍යක්ෂ කරලා තියෙන්නේ. ඒක නිසා කියනවා මේ තැනටපත් වෙන කෙනාපත් වෙත්ත තාක් පය ගහන තාක් උදාහරණයක් වශයෙන් කියනවා පහන් දැල්ලයි ආලෝකයයි කියන දෙක එකක් කියලා හිතාගෙන. ආලෝකය පහන් දැල්ල මතින් පහන් දැල්ල මගින් අර්ථකථනය කරනවා. පහන් දැල්ල ආලෝකයෙන් මතින් අර්ථකථනය කරනවා. රහතන් වහන්සේ පහන් දැල්ල කියන එක වෙන එකක්. ඒකෙන් මතුවෙන ආලෝකය වෙන එකක් කියලා දානවා. මේ දෙක එකට පහළ වෙලා එකට නැති වුණාට එකම කෘත්‍ය කරාට දෙක. ඒ නිසා ඉන්නේ මේ වෙනස දන්න නිසා කවදාකවත් පහන් දැල්ල ආලෝකයේ වශයෙන් හෝ ආලෝකයේ පහන් දැල්ල වශයෙන් පටලවා ගන්නෑ. නිබ්බාණං නමඤ්ඤති කියන එකට සාමාන්‍ය විග්‍රහ කරනකොට ඒ පසුකාලීන ආචාර්යවරු දීපු නිදර්ශනය තමයි මේක ආලෝකේ සහ පාන්දල දෙක අතර පටලැවිලක් ඇති කරගන්නේ. නිබ්බානස්මින් මඤ්ඤති. මේ නිවනෙන් තමයි මේ මගෙන් මගේ ප්‍රතිපත්තියෙන් මගේ සීල සමාධි ප්‍රඥාවෙන් තමයි නිවන නිපන්. හටගත්තේ. කියලා ඒක මෙතනින් හටගත්තා කියලා මේ මලකින් සුවඳ ඉන්නා වාගේ සුවඳ මලත් එක්ක හඳුනා ගන්නවා. මල සුවඳත් එක්ක හඳුනා ගන්න. එතකොට මේ සුවඳ ඇති වෙලා තියෙන්නේ මලෙන් කියලා හිතා ගන්න. ඉතින් ඒ නිසා යා නිවන කාටද දෙන්න පුළුවන් අනිත් අයට ගන්න බැරි මේ මං වගේ ප්‍රතිපත්ති රකින්න නැති නිසා මට වගේ මූලික පින් නැති හින්දා මං වගේ සම්මාදිට්ඨිය නැති නිසා ඉතින් කාටද ඒ ටික දෙන්න පුළුවන් නම් යාට නිවන ලැබෙන්න ඕන කියලා සැලසුම් කරනවා මොකද මේ නිබ්බානස්මින් මඤ්ඤති කියන මෝඩකම නිසා නිබ්බානස්මින් නමඤ්ඤති කියලා කියන්නේ මේ දේවල් එකතු වෙච්චාම ඉතින් ජීවන එනවා. ඒක මේ කවුරුත් දෙන එකක් නෙවෙයි. ඉතින් මේකට ඔය නිබ්බානස්මින් කියන එක වගේ කතාවට ඔය හේමක ස්වාමීන් වහන්සේගේ සංසිද්ධියක් සඳහන් වෙනවා. ඒ දවසක් ඒ ස්වාමීන් වහන්සේ සර්වඥාන්සේ ඉදිරියට බීලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මට මේ රූපස්කන්ධය පිළිබඳව කිසිම ඇලීමක් හෝ ගැටීමක් නැතය. මයි ළඟ මේ වේදනාස්කන්ධය පිළිබඳව ඇලීමක් ගැටීමක් නැතය. සංඥා ස්කන්ධය පිළිබඳවත් මට එහෙම එකක් නැති. ඒ සංස්කාර පිළිබඳවත් නැතු විඥාන ස්කන්ධය පිළිබඳවත් මේ ස්කන්ධ පංචකය පිළිබඳ මයි ළඟ ඇලීම් ගැටීම් නැtei කියන්නේ. සර්වචනසේ නිස්සද්ද ආගෙන. ආගෙන වටේ හිටපු කට්ටිය කියනවා මෙයා ගිහිල්ලා මේ අරහත් භාවයේ තමයි ප්‍රකාශ කළේ. මේ අඤ්ඤ භාව ප්‍රකාශ කරයි. ඊට පස්සේ ඒ සංස වයසයි. බැරිකමට තමයි හැරමිටි අරගෙන යන්නේ සර්වචන. ගිහිල්ලා ඉතින් කුටියට ගියාට පස්සේ සංඝයා පැස්සලා කියනවා එන අරුණයි උන නිවන් දැකලා බුදුහාමරන්න ගිහිලා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරා. රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ පහේ ඇලීමක් ඇතිවක් නැහැ කියලා. ඉතින් එහෙනම් නිවන් වෙන්න ඇති කියලා පණිවිඩ කාර්යයක් කරනවා ඔබතුමා මේ බුදුහාමරණ මේ ප්‍රකාශ කරේ අඤ්ඤ භාවයේදී කියලා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා මේ අඤ්ඤ භාවය ප්‍රකාශ කරේ නෑ මට ඒ වෙලාවට වැටහෙන දේ තමයි ප්‍රකාශ කරේ. ඉතින් පණිවිඩ කාර්ය ආපහු සංඝයාට අවිල කියනවා ඒ ස්වාමීන් වහන්සේ මෙහෙම කියනවා. ඊට පස්සේ ආයෙ පයින්ට කාට කියනවා ඒක මොකද අදහස් කළේ කියපන් කියලා අහගෙන වරි කියලා ආයෙ. ඊට පස්සේ ඒ ශාන්ති කියලා කියනවා මට මේ රූපේ පිළිබඳ හොඳට පිළිසිඳ දකින්නකොට අපි කියෝ තානාපාන පිළිබඳව හෝ ඇවිදිනකොට <clears throat> පොළවේ පය ගැටෙන එක පිළිබඳව හොඳට අපිට විනිවිද දකින්න පුළුවන්. විනිවිද දකින්නකොට පටන් ගන්නකොට ඉතින් ඒකට යම් ආසාවක් තියෙනවා. හොඳට පරියන්ක ඉවර වෙලා බලනකොට මේ ආසාවල් එන්නේ නැහැ. මොකද ඒ රූපයන්ගේ මුලමඳාක දකින්න. එනේන රූපෙට පරණ රූපෙන් රොස්සක් ගෙනියන්නේ නැහැ, පරොස්සක් ගෙනියන්නේ නැහැ, ගඳක් ගෙනියන්නේ නැහැ. මම අලුතෙන් එනේන රූප දකින්න පුළුවන්. ඒ මේක කරනකොට මට වේදනාව පහළ වෙනවා. සැපදුක් වේදනා. පස්සේ මේ හරහා මම ගියාට පස්සේ මට මේ අදුක්කම සුඛ වේදනාවට වැටුණාට පස්සේ වේදනාව වලින් මට නෑ ඒක ඉතින් උපේක්ෂාට වැටෙන්නේ සැප දුක දෙක මැදට වැටෙනවා සංඥා වශයෙන් ගියත් මට නොදැනෙන නොතේරෙන තත්ත්වයට යනකම් යනවා ඒක තමයි නිෂ්ඨාව කියලා මට තේරෙනවා. ඒකට මම කිසිම සංස්කරණයක් කරන්නේ නැහැ. මම කවදාකවත් චේතනාවක්වත් පාල කරන්නේ සකයක්වත් පාල කරන්නේ හිත නින්දර වට ගන්නෙන්නේ මම සංස්කාර නොකරන දාන. ඒකෝට හිත ප්‍රභාස්වරේ පවතින. හිත කවදාකවත් මේ මතු පිටට දුවන්නේ හොඳට මැදට වෙලා ඉබ්බා කට ඇතුළට අංගෝපාංග ටික ගත්තා වගේ මැදට වෙලා හිත ඕකයි මම ප්‍රකාශ කරේ. ඉතින් අර ගෝලයා ගිහිලා ආය සංඝයාට කරවසේ සංඝයා ආයෙත් කියනවා කොච්චර කෙරුවක්වත් ඒකෙන් අදහස් කරන්නේ නිවර්මයි කියලා. ඊටකොට ගිහිලා ආය අර ගෝලයා කරවස් කරන මේ වැඩේ හරියන්නේ නැහැ කියලා අර මිත්‍යත් අරගෙන එනවා සංඝ පිළිසෙට. ඇවිල්ලා කතා කරවට පස්සේ කියනවා දැන් ඔබ වහන්සේ මේ දෙන උත්තර අපිට තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේ මේක පැත්තකින් බුදුහාමරට රහත් කියලා කියනවා. දැන් ඇවිල්ලි ඉවරලා මේ ධර්ම කතා කරනවා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා නෑ නෑ මම මේ කියන එක විස්තර කරන්න යාවේ. දැන් මේ මලක් ගත්තාම ඒකේ මේ පිටි තියෙනවා, රොයිනු තියෙනවා, පරාග තියෙනවා. වට්ට. යතුලේ මැද කෑල්ල තියෙනවා. පැණි තියෙනවා. මල් පැණි තියෙනවා. ඉතින් අපි මේක මේ පෙති අරගෙන බැලුවොත් එහෙම ඒ පෙති වල නෙවෙයි සුවඳ තියෙන්නේ. ඊට පස්සේ අර මැද තියෙන මණි අරගත්තාම ඒකෙත් නෙවෙයි. බරාග වලත් නෙවෙයි. රේණු වලත් නෙවෙයි. මල් පැණි වලත් නෙවෙයි. පහ එකතු වෙච්චාම සුවඳක් තියෙනවා. වෙන් කරපුවාම මේ සුවඳ එන්නේ පෙති වලින්ද කියලා එහෙම පෙති වලටම හේතු කරන්න පුළුවන් ගතිය නැහැ. මං කිව්වේ මේ එක එක පෙත්තක් කරන බලනකොට මට සුවඳක් හෝ පෙත්තක් නෙවෙයි ඒක කොටසක් කරන බලනකොට ඒ එක එකේ නෑ රාග ද්වේෂම මේ එකතු වෙච්චාම හැබැයි තාම තියෙනවා. පහ එකතු වෙච්චාම ඒ තණ්හාමාති තිතියි. පහ වෙන් කළා හොඳට පරික්ෂා කරලා පිටපතුරු ගහලා බලනකොට විසිතුරු වශයෙන් බලනකොට නෑ. අරගොල්ලන්ට තේරෙනවා. ඊට පස්සේ මේ ශාන්ති මේක විස්තර කරනකොට අටුවචානවත් සඳහන් කරන මේ ශාන්ති ඉන්නේ අනාගාමී தත්ත්ව මේ විස්තර කිරීම නිසා විස්තරේ විස්තර කරන්න උන්නාන්සේ කල්පනා කරනකොට බණ කියද්දිම රහත් මේ විස්තරේ අහගෙන හිටපු 60ක් සංඝයා වහන්සේලා අනාගාමී වෙනවා. මේ උපමාවයි. මලයි සුවඳයි ගත්තාම ඒ මලේ එක එක කොටස් වලට ඒ සුවඳ ආවේනික නැහැ. පින්කල බැලුවොත් නැහැ. හැබැයි එකතු වුණාට පස්සේ තියෙනවා. හොඳ දෙයක් නමුත් මලයි කියන්නේ එකක්, සුඳයි කියන්නේ එකක්. ඒ වගේ නිබ්බානස්මින් නමඤ්ඤති මේ නිවනෙන් නැත්නම් මගේ මේ ප්‍රතිපත්තියෙන් තමයි නිවන් ලැබෙන්නේ. නැත්නම් මගේ මේ නිවන, මගෙන් තමයි නිවන ඇති උනේ. මට මේක කාට හරි දෙන්න පුළුවන් නැත්නම් මට කවුරු හරි මේක මගේ හොරකම් කරන්න පුළුවන් කියලා එතකොට හැකයි කියලා. ඔව් නිවන එහෙම ගතියක් නෑ සරහතන් වාසේ නිබ්බානස්මින් නමඤ්ඤති. ඊළඟ නිබ්බානතෝ නිබ්බාන කෙරෙන් මේ ඇති වෙන්නා වූ දෙයක් විදිහටත් කල්පනා කරනවා. ඒකට අටවචානන් සඳහන් කරන්නේ ගහකින් ඇතිවෙනා වූ හේවණල්ල වගේ දෙයක්. රූප ධර්ම නිසා ඇති වෙන හේවණල්ල තමයි අරූප ධර්ම කියලා කියන්නේ. ඉතින් රූප නැති වෙනකොට ඒ අරූප කතාවකුත් නැහැ. හොඳට රූප කියලා දැම්මොත් අරූප කතාවකුත් නැහැ. ඒ වගේ තමයි සමහර විටනවා මේ ගහයි හේවණල්ලයි කියන දෙක දෙකක් කියලා ගන්න නැතුව ගහයි හේවණල්ලයි එකයි කියලා ගන්න. ඒ මොකද අවුග නැති වෙලාවට හේවණල්ල ගහට ඇදලා ගන්න. අවුවක් වැටෙනකොට එළියක් වරිනකොට ගහෙන් එළියට යනවා. එනම් කරමයි නැවයි වගේ ඕන වෙනකොට මේ නැංගුරම විහිකෝ. ඕන නැතිකොට ඇදලා ගන්න. ඉතින් මේ වගේ තමයි මේ නැංගුරමයි නැවයි කියන දෙකක්ද එකක්ද කියන විදිහට නිවන් දකින්නකන් ජීවන මේන් හටගත්තා කියන ගහෙන් හටගත්ත ඒවනල්ල වගේ දෙකට වෙන් කරනවා. මොකද රහත් වෙනකොට ඒක හොඳට තේරෙනවා මේ හිතේ ඇති වෙන මේ මිනිසක් මිසක් කරා මේක දෙකට වෙන් කර හැකි දේවල් නෙවෙයි හොටුවයි කල්ලාවයි වගේ ගහයි පොත්තයි වගේ නැවයි නම් කරමයි වගේ ගහයි මේ හේවනල්ලයි වගේ එකට යන දේවල් ඒක නිසා මෙයින් මේක ඇති වුණා කියන ඒ වැරදි මඤ්ඤණාව ඇති කරගන්නේ නිබ්බාණං මේතින මඤ්ඤති මේ නිවන මගේය කියලා නැත්නම් මා තුල තැම්පත් වෙලා තියෙන දෙයක් කියලා කරඬුක තැම්පත් කරපු 13 වහන්සේ නමක් හෝ විදිහට මේ මම තමයි කරඬුව මේක ඇතුලේ නිවන තැප්පත් වෙලා තියෙනවා කියලා අන්න එහෙම ලේස මාත්‍ර නැහැ. ඒක මොකද මේ තන්කිස හේතු එතකොට ඒක නා එහෙම නැති නිසා ඒ ලේස මාත්‍ර නැති නිසා නිබ්බාණං නානපන්න අභිනන්දති. මම නිවන් ලැබුවා කියලා සතුටකටපත් වෙන්නේ. ඒ වගේම නිවන් ලැබුවා කියලා කනගාටු වෙන්න දෙයක් නෑ. නිසා නිවන් ලැබුවා කියලා වෙනසක් නෑ. සතුටකුත් නැහැ කනගාටුකුත් නැහැ ඒ නිසා නිබ්බාණං න නබිනං නිබ්බාණං අබිනන්දති නබිනන්දති තං කිසේතු මොකද පරිඥාතං තස්සාති වදාමි යථා ඥාණයෙන් ప్రత్యක්ෂ ඥාණයෙන් අවබෝධ කළ නිසා ඉතින් මේක හරියට සුද්ධ මූල ධර්මයක් විතරයි ప్రత్యක්ෂ කරන්න බැරි ගැඹුරු කොටහක් ඉතින් ඒ නිසා මේක කතා කිරීම අර කියන අසුත්වත් පු탁ඥයන්ට කරනවා නම් ඒක ඒයන්ට සම්බන්ධ වෙන්නේ ජීවිතේට සම්බන්ධ වෙන්නේ ඒ ඒයන්ට වෙන්නේ මේ ගැඹුරක් අනවශ්‍ය දෙයක් ජීවිතේට නැති දුක එකතු කරගන්න හදනවා එනවතර උත්සාහයෙන් කාය ජීවිත নিরপেক্ষ සීල සමාධි ප්‍රඥා වර්ණ කෙනාට මේකෙදි තේරෙනවා මේ නිවන පිළිබඳවත් කාම වස්තුවක් වගේ තණ්හාමාන කිත්‍ය ඇති කරන්න පුළුවන්. පටලවල වටහා ගන්න පුළුවන්. වටලව පටලවල වටහාගෙනමයි ඉන්නේ. එච්චරයි කියන්නේ. කිසිම කෙනෙක් නෑ ඒ විදිහට අරියත්වයටපත් වෙනකන් මේ වගේ වෙන් වෙච්ච කෙනෙක්. ඉතින් ඒක තේරුම් අරගන්නවා කියන එක තමයි නිවන් දකින්නේ. Taman ළඟ තියෙන මෝඩකම තේරුම් ගන්න එක. මේ නිවන පිළිබඳව තියෙන වැරදි ආකල්පය දුරවන් වීම තමයි මේ නිවන් ලබනකොට සිද්ධ වෙන්නේ. ඒ නිසා නිවන් ලබන්න ඉස්සෙල්ලා අස්සතෝ අත්පුතඥ අන්ධ පුතඥ තත්ත්වෙ නෙවෙයි. ආධ්‍යාත්මික එහෙම නැත්නම් ආගමික වැඩකට යන්නකොටම මේ අඳිනවා. ඔටුන්නක් දාගන්න. මම අනික් කට්ටිය වගේ නෙමෙයි මම ආධ්‍යාත්මිකයි කියලා ඒ ඇඳිල්ල අඳිනකොටම නිවනත් ඒ සන්නහයේ ආභරණයක් විදිහට පැවරගන්න. මම යන්න හදාන්නේ නිවනට මම හදාද නිවන මෙන්න මේ ආකාරයි මේ සටහන් කියලා එක එකන එක එක පදක්කම් පැවරගන්න. ඒකල කියන මම ශීලවන්තයෙක් මම සමාධිවන්තයෙක් මම ප්‍රඥාවන්තයෙක් මම බෞද්ධාංකාරයෙක් මම තේරවාද බුද්ධ ආගම කරන්නේ. මම මහායාන බුද්ධාම කරන්නේ මම අර ආගම කරනවා මේ ආගම කරනවා කියලා ඒ හැම ආගමකම නිස්සතාවක් ඒ හැම නිස්සතාවකම වැරද්දක් තියෙනවා. ඒ මොකද ඒක හිතින් හිතාගත්ත දෙයක්. නමුත් ඒ හිතින් හිතාගත්ත දේ එහෙම වුණාට නිවනයි කියලා දෙයක් නැතුවමත් වෙයි. ඒක ඔය කියන විදිහට රූප මතින් වේදනා මතින් සංඥා මතින් සංස්කාර මතින් විඥාන මතින් කරන්න බෑ. නමුත් නැතුව නෙවෙයි. ඒ නිසා සර්වචනාංශයට ඒ නිවනට මහන්සි වෙන්නා වූ හෝ ඇත්තන්ට රහතන් වහන්සේ නමක් ආදර්ශයට අරගෙන පෙන්නනවා මෙන්න මෙහිම රහතන් වහන්සේ ඒ ප්‍රත්‍යක්ෂ ඥානය නිසා නිවන කෙරෙහි පිටලා කටයුතු කරා. ඒ කෙනාට පෙන්වන්න පුළුවන් නිබ්බාණං නමඤ්ඤති නිබ්බාණස්මින් නමඤ්ඤති නිබ්බාණතෝ මඤ්ඤති නිබ්බාණං මේති නමඤ්ඤති. ඉතින් මේක හොඳට බලන්න හැම තැනකම නිෂේධයක් තියෙනවා. අරකට නෙවෙයි මේකත් නෙවෙයි මේකත් නෙවෙයි මේකත් නෙවෙයි කියන මිසක මෙන්න මේකයි කියලා වෙන දෙයක් නැහැ. නිසා හුඟ දෙනෙක් කියනවා නිවන නාස්තික ප්‍රඥාත්යක් කියලා. ආස්තික ප්‍රඥාත්ය කියලා කියන්නේ පුතු ඇඬ මොහේස කොට කියන අල්ලන්න පුළුවන්, මනින්න පුළුවන්, කිරන්න පුළුවන් වර්ණගන්ත సంతාන ඇති දේවල්. අස්ති ඇති කියන අදහස. නාස්ති කියලා කියන්නේ නැති භාවය. ඒක ප්‍රඥාත්යක් මේ නැති ගවුම් කතාව තියෙන්නේ. මේ කවුද? අනුරුද්ධ හාමුදුරනේ කතාවේ නැති ගැවුම්. ආන් ඒ වගේ නාස්තික ප්‍රඥාක්තිය වලින් ගොඩාක් මිනිස්සු පටලයි යනවා. ආස්තික ප්‍රඥා තීන තාකල් නාස්තික ප්‍රඥා. හරි රූප ලෝක තීන තාකල් අරූප ලෝක ගැන පටලව ගන්නවා. ඉතින් ඒ වාගේ නිවන අභාව ප්‍රඥප්තියක් කියලා කියනවා. නමුත් සර්වඥාන්සේ විශේෂ සූත්‍ර රාශියක් දේශනා කරලා තියෙනවා නිවන අභාව ප්‍රඥප්තියක් නෙවෙයි කියලා. ප්‍රත්‍යක්ෂ කළ හැක්කක්. ඉතින් මේකට අපේ ඔය බුරුමේ පන්සල් ස්වාමීන් වහන්සේ නිතරම කියන්නේ සියල්ලෙන් ආඩ්‍ය වූ මන්දිරයක ඉන්නා වූ කෝටිපතියෙක් එහෙම නැත්නම් අසීමිත වස්තු ඇති කෙනෙක් ඒ තමන්ගේ મંદિરේ ලෝකයේ තියෙන හොඳම රූප දර්ශන තියෙනවා. අහන්න පුළුවන් හොඳම සංගීතරාව තියෙනවා. ඒ ලෝකෙක හොඳම සුවඳ ගඳ විලවුන් තියෙනවා. ඒ වගේම රසමස උළු වශයෙන් හොඳම කැම જાති තියෙනවා. අද කුටු කුටු මෙට්ට කොට යාන වාහන කියන අන්තිම ස්පර්ශයට අදාළ සුඛෝපභෝගී දේවල් තියෙනවා. නමුත් මේ මිනිසයා වෙහෙස වෙලා මේවා හම්බ කරලා මේවට පරිපාලනය කරලා මේවා සුද්ධ පවිත්‍ර කරන්න මිනිස්සුන් විධානය කළ හොඳටම වෙහෙස වෙලා මේ Tamanගේ නිදන කපඩාවට ගිහිල්ලා යහන් කපඩාවට ගිහිල්ලා දොර වහගෙන බුදියකට මිනිහා කවදාකවත් නිින්ද යන්නේ නැති ලකක් තියෙනවා මොකද මේ වැඩ වැඩිකම නිසා. නමුත් එදා හොඳට සුවසේ නිින්ද යනවා. ඒ නිින්ද යන වෙලාවේ යාගේ ස්ටුවර්ට් කෑම කියන එක කරා කෝකියා හදන කෑමක හුත පද වෙනවා. ඉතින් මිනිහ හරි සතුටක් වෙනවා. අද නම් මට පුළුවන් මගේ මාස්ටර්ව මගේ හිමියාව ස්වාමියාව සතුටු කරන්න කියලා අර වහලා තියෙන දොරත් අරගෙන ගිහලා අරයට කතා කරනවා. අද මෙන්න මේ කෑමක් ඇදුවා. දැන් නම් උණු උණුවෙන් කෑවොත් හරිම රසයි. ඒක නිසා නැගිටින්නේ. ඉතින් ඒකෝට ඒ ස්වාමීන් වහන්සේ අනුගුරුන් සාංශේ ඒ මිනිස්යා මේ අමතරෙන් නැගිට්ටුවාට අනේ ඔබ මේ නැගිට්ටුවේ මට හොඳ කෑමක් දෙන්නයි කියලා ස්තුති කරලා එයාගේ පරිවැඩි කරලා උසස් වීමක් දෙයිද? තෝ මෙච්චර අමාරුවෙන් නිදාගත්ත නිින්ද කැඩුවයි කියලා රසයෙන් අස් කරයි. මොකද මේ මනුස්සයාට කෑමෙන් එච්චර සතුට වෙන්න දෙයක් නැහැ. කොහොමවත් කෑම කන මිනිහා. කලාතුරකින් තමයි නිින්ද ඒ නිින්ද මේ කෑමකට කැඩුවයි කියලා තරහ වෙන තියෙන අවස්ථාව වැඩි හිඟන්නේකට මධ්‍යම පාන්තිකට වැඩිය කුවේරෙක්. ඉතින් නමුත් ඒ කෝකේ ඇහුවොත් මම බොරුවක්ද කෙරුවේ? ඔබතුමා නිින්දදී යමක් ලැබුවේ නැහැ. ගඳක් නැහැ, දැකීමක් නැහැ, ඇසීමක් නැහැ, ගඳ බැලීමක් නැහැ, රස ලැබීමක් නැහැ, පහසක් නැහැ, හිතීමක් නැහැ. මම ඒකට යමක් දෙන්න නෙහැදුවේ. හොඳම දෙයක් දෙන්න නෙහැදුවේ. එහෙමනම් ඔබතුමා මයිත් එක පුදුකලික තරහ තියෙනවා. යමක් නැති කෙනෙකුට දෙයක් දෙන එක හොඳ නැහැ. ඉතින් ඒකට අර මනස නිින්දෙන් නැගිටලා කබ කඩ කඩා මිනිහට කියන්න සිද්ධ වෙනවා මේ සියන තාක් ලෝකේ තියෙන දුක්. මේ වගේ වෙන් වෙන එක තමයි එකම සැපේ. මට ඒකයි මේ කලාතුරකින් හම්බුනේ උඹෝයි මේ කොහොද යන කුණු කන්දලක් කියලා මගේ ඇඟේ ගහන්න ඇදුවට ඒත් තෝ ලෝකෙ දිහා බලන හැටියකෝ මට ඕනේ කරලා තියෙන මේවා වෙන්ගෙන විවේක වෙන්න. නමුත් කවදාකවත් කෝකිය තේරුම් ගන්නේ කියලා. ඒ මනුස්සයා කියාවේ මම කොච්චර මහත්තර කැමතිද. මම නිතරම කල්පනා කරනවා සූප සාක්ෂි පොත් බල බලා හොඳ හොඳ දේවල් හදන්න හැම වෙලාවෙම හරියන්නේ නැහනේ වැඩේ. හරිය වෙලාව බලනකොට මාස්ටර් විවේක වෙලාවේදී ඉඳලා තියෙන්නේ. ඉතින් මාස්ටර් මේ විවේකයට වට වැඩිය කැමති මගේ රසමතොට වැඩිය කැමති කියලා කෝක්කියාට ගන්න බෑ. මොකද කෝක්කියා ඉගෙනගෙන තියෙන්නේ අනුන්ගේ රසදිව පිනවීම ප්‍රධාන මාතෘකාව කරගෙන. එතකොට ඒ ගන්න කෙනෙක් උසාවියකට ගිහිල්ලා අර ධන කුවේරාට කිව්වොත් ඔබතුමා මේ යමක් නැති තැනක ඉන්න වෙලාවේ යමක් දෙන දෙයකට ආවේ. ඒ නිසා ඒ මනසට ස්තුති කරන්න යුතුනේ මොකද මේ රසායන අස්කිරුව කියලා. ඒ මනසට විස්තර කළ දෙන්න වෙනවා. ඒ යමක් නැති තැන තමයි ජීවිතේ එකම සපතන. ඉතින් එතකොට නඩුකාරය ඇහුවොත් එහෙම පෙන්නපන් ඒක සැපයි කියලා කියලා. කාටද පුළුවන් වෙන්නේ නිින්දදී ලැබෙන සැප ප්‍රමාණ කරන්න. නමුත් ඕන කෙනෙකුට කියන්න වෙනවා නිදාගෙනද නැගිටලා පස්සේ හම්බෙලා තියෙන අර නවමුතාවේ හිතේ තියෙන පිවිදිච්ච ගතිය ක්‍රියාවකින් ගන්න බෑනේ. රූප බලලා ගන්න බෑනේ, ශබ්ද අහලා ගන්න බෑනේ, රස බලලා, ගඳ බලලා, රස පහස බලලා හිතලා ගන්න බෑ. ඒ වගේ වෙන්වීමෙන් තමයි ලබන්නේ. කෙනෙක් කියනවා නම් ඒ වෙලාවේ අඩු ගානේ පහස තියෙනවා. උද්‍යානින් ඇඳවත් පහස තියෙනවා කියලා මතක තියාගන්න බෙච්චීට් එකවත් තේරෙනවා නම් ඉඳ ගිල නැහැ. ඉඳ යනවා කියලා කියන්නේ බුද්ධයන් ඇඳත් අමතක වෙනවායි කියන එක. ඒ නිසා මේ කියන්නේ කුසීතකමකින් ඇති වෙච්ච ඉන්දිය ධර්මයන්ගෙන් වෙන් වෙච්ච අනින්දිය ප්‍රතිබද්ධ වෙච්ච හිතක තියෙන විවේකය. බුදුහාර කියන මේකට අවදි වුණොත් එහෙම නැත්නම් අප්‍රමාදීව සතියෙන් යුක්තව භාවනාවේදී සියලු අරමුණු ගෙවම් කරලා ඒ ඇති වෙන විවේකයට අවදි වුණොත් ඒ මනසට අර වගේ නිවන් වෙලා මේ නිින්ද වෙලාවේදී බුද්ධියක් නැහැ නිින්දෙන් පස්සේ මට මේ සැප සම්පත් ලැබුණේ කියන හේතු කාරණාත් ඔන්න ඒ වෙලාවේදී සැප බව තේරෙනවා. මොකද සැපේ කියලා කියන්නේ මේ රූප වලින් කරදරයක් නැහැ. අපි දැන් භාවනා කරනකොට මැරිච්ච අම්මා තාත්තා පේන්න පටන් අරගත්තොත්, අලදොල ගංගාවල වේන්න පටන් ගත්තොත්, බුදුහාමුදුරුවෝ පේන්න පටන් ගත්තොත්, දේවදත්ත පේන්න පටන් ගත්තොත් කවුරු මොන જાති කෙරුවක්වත් ඒකට බාධාවක් නෙයි. ඒ කියන්නේ භාවනා කරන සත්‍යයක් ඇහුනොත් ඒකෙන් දන්නවනේ භාවනාවට සත්‍යයේ සමාධියට බාධායි කියලා. ගඳක් දැම්මොත් Tamange යකින් නිකුත් වෙන්නා වූ ගඳ හෝ අපි ඒකට කියන ජීවන සුවඳ කියලා. ඒක හෝ අඩු ගඳක් හෝ මොකක් හරි ආව. බඩයිනේ. ඒ වගේම කටට රසක් වැටුණා. බඩයිනේ. ඒ කයි කුඹිය කියු. එහෙම නැත්නම් වෙන හුලඟක් හැමුවා. මොකක් හරි වුණොත් බාධායි. හිතට හිතවිල්ලක් ආවා බාධායි. අඩු ගන්න සතියට අනේ වගේ වෙන් වුණාට පස්සේ සතිය නිසින්ද වැඩෙනවනේ සමාධි වැඩෙනවනේ අනේ එතකොට මේ කියන කිසිවකින් තොර මේ විවේක තත්ත්වයට යන්න පුළුවන් වෙන එක తాවකාලික වුණා ආන එතන පුත්‍රජානසී කියනවා ඇහැ කන දිවනාසය කය මන කියන හය ආයතන හය සලායතන සත්‍යන මේකත් ඒ වාගේම ආයතනයක් කියලා අත්තිබික්කවේ තදායතන බුදුහාමුදුර කියන මෙන්න මේ වගේ ආයතනයක් කියනවා මහන්නේ අන්නේ ආයතනයේ ලක්ෂණ බලනකොට ඒක විස්තර කරන්න තියෙන ආයතනේ අරක නෑ මේක නෑ මේක නෑ මේක නෑ මේක නෑ කියන එක තමයි. අත්‍තිබිකේ අජාතං අභූතං අකතං අසංකතං. අනේ කියනවා යම් කිසි ස්ථානයක් ඒක අජාතං කවදාකවත් මේ පහණින් ඇති වෙච්ච ආලෝකයේ වගේ යමකින් ජාත වෙච්ච එකක් නෙවෙයි. යමකින් ජාතක වෙච්ච එකක් නෙවෙයි. කිසිම දෙයකට ආලම්බණය වෙලා නැමෙක අනාලම්බිතයි. අජාතං අභූතං ඒක ඉන්නා කියලා පෙන්වන කිසිම ලකුණක් අපි කියන වතුර ඉතාම පිරිසිදු නම් ඒකේ පාටක් නැහැ ගඳක් නැහැ රසක් නැහැ හැඩයක් නැහැ ඒත් වතුර පේනවනේ නිවනේ එහෙමවත් පෙන්වන දෙයක් නැහැ භූත ලක්ෂණයක් නැහැ ඒක මෙයා මෙන්න මේ නිවන තියෙන තැන මෙහෙමයි නැති තැන මෙහෙමයි කියලා අල්ලන්න ඕනම ලකුණක්වත් නැහැ අජාතං අභූත අකතං ඒ කවුරුත් කරන ලද්දක් අපි හිතන බුදුහාමුදුරන්ට වැඳලා නිවන් ලැබේ. පින් කරලා නිවන් ලැබේ. මේ මේ සීලවන්ත වෙලා නිවන් ලැබේ. භාවනා කළා නිවන් ලැබේ කිය. එම කිසිම දෙයකට වග වෙන්නේ නැහැ නිවන. නිවන සම්පූර්ණ ස්වාධීන ශක්තිය. අසංකතං මේ මේ දේවල් රැස් කෙරුවොත් නිවන ලැබෙයි කියලා සංකත එකතු කරලා සකස් කරන ලද්දක් කියලා ගන්න බෑ. ඒ කියන්නේ කැලි කැලි විසිරලා තියෙන ඒ ඔක්කොම මේ වාතේ ඊතර කියලා එකක් තියෙනවා. ඒ ඊතර ගොක් පෙරලා පෙරලා වාතය ගත්තාම දියරක් වාටපත් කරගන්නවා. ඒක පෙට්‍රල් වලටත් වැඩිය පිරිසිදුයි දහණය වුණාට පස්සේ කිසිම මේ කාබන් කාබන් ඩයොක්සයිඩ් ඒ කියන්නේ අම්ල කර වාත ඇති කරන්නේම නැහැ. ඒ නිසා ඊතර වලින් වැඩ කරන්න පුළුවන් නම් එක්සෝස්ට් නැහැ. පිට වෙන දෙයක් නැහැ. එහෙම ඊතරයක් තියෙන ඉතින් ඒක විසිල්ලා තියෙන එක එකතු කරනවා වගේකුත් නෙවෙයි. ඒ නිසා අජාතං අකතං අසංකතං අජාතං අභූතං අකතං අසංකතං නෝචේ තං භික්කවේ අභවිෂ. මහනි එහෙම ආයතනයක් නැත්තම් අජාතං අභූතං අකතං අසංකතං. ජාතෝ අභූතෝ අකතෝ අසංකතෝ එහෙම දෙයක් නැත්නම් නරිතං ජාතස්ස භූතස්ස කතස්ස සංකතස්ස නිස්සසරං පඤ්ඤාපේත මේ ලෝකේ පවතින තාක් සංඛාර ධර්ම ජාතං භූතං කතං සංකතං එවැනි දෙයකින් කවදාකවත් එහෙම නම් ගැලවීමක් වෙන්නේ නැහැ අර වගේ ආයතනයක් නැත්නම් මේ දුකෙන් ගැලවීමක් කරන්න වෙන්නේ එහෙනම් අපි සදාකාලික දුකටපත් වෙච්ච කෙලවරක් නොපෙනෙන තැනක වෙහෙස වෙන කෙනෙක් වගේ ඒක සාමාන්‍යයෙන් අන්ධබුතක් දැනය ගන්නේ දුකක් විදිහට නෙවෙයි සංසාරය කියලා කියන්නේ සැප සැප ලැබිය හැක කාංශිකෝ ඒක සදාකාලික දෙයක් ඒක නිසා පුළුවන් තරම් නිශ්චල වස්තු හම්බ කරන්න හම්බ කරලා ඒවා තැම්පත් කරන්න ඕනේ මොකද මේ දිගට දිගට රස වෙන්නේ එහෙම නැත්නම් ඒ ඒ හම්බ කරපු වස්තු නිච්චල චංචල දේවල් වලින් තමගේ පුළුවන් තරම් ඉදurang පිනවන්න ඕනේ. එහෙම නැත්නම් මේ මමය මාගේ කියා ගන්නා වූ ප්‍රිය කට්ටියට ඒගොල්ලෝ මට ආපහු ගලකන හින්දා ඒගොල්ලන්ට දෙන්න ඕනේ. බුදලේ පවරන්න. එහෙම නැත්නම් මගේ සමිතියට. නැත්නම් මගේ මිත්‍රයිට. නැත්නම් මගේ ජාතියට. නැත්නම් මගේ ආගමට සලකන්න ඕනේ. මොකද ඒගොල්ලෝ තැන වැඩිච්චාම මට සලකයි. නැත්නම් වෙන ප්‍රේමයක් නෑ. බුදුජානක කියනවා පැහැදිලියම ඒ කාම තණ්හාවේ Tamange ඉදුරක් පිනවීමේ ඇති ආශාව මේ වශයෙන් නෙවෙයි අතීතනාගත වශයෙන් පැතිරෙනකොටම මගේ කියලා සනුවරයක් ඇති කරගන්නවා. එහෙම සනුවරයක් ඇති කරේ නැත්නම් පාළුවක් දැනෙනවා. ඉතින් මේ සනුවරයට තියෙන ආශාවට කියනවා භව තණ්හාව කියලා. භව තණ්හාව වර්තමාන මොහොතේ නෙවෙයි. වර්තමාන මොහොත අතීතනාගත වශයෙන් පැතිරෙනකොට මේ තන කියන එක අතන මෙතන වශයෙන් දේශේ වශයෙන් පැතිරෙනකොට කාම තණ්හාව භව තණ්හාව බවට පත් මේ භව තණ්හාව තන්නේ කර මේ රැවටිලක් තියෙන තණ්හාව කාම තණ්හාමයි Tamanට සක්කාය දිට්ඨියට තමන්ගේ මාන්නයට තමන්ගේ ආශාවට කරන මායාවක් විතරයි නමුත් අර තමන්ගේ ආශාවල් ඉෂ්ට කරනකොට අහකන තියෙන ආශය පිනවීම වගේ නෙවෙයි අර විශාල මම මාගේ පිරිසට ඒ සැප හොයලා දෙන්න ගියාම ගැටුම් වෙයි මොකද අනික් කණ්ඩායමත් ඒ හැපමනේ ඉල්ලන්නේ. ඉතින් මේ කණ්ඩායම් දෙක එකතු වෙච්චා මේ හොඳ යාළුවෝ කණ්ඩු කරනවා. ඒ රණ්ඩු කරනකොට අරමිනිය මරන්න හිතෙනවා. මම මේ අහිංසකව මගේ සපත් නෙවෙයි මේ මගේ ඉන්ද්‍රිය සපත් නෙවෙයි මේ මගේ කියන නෑදෑයින්ට කිට්ටුවන් තියලා සලකන්න හදනකොට ඒකට බාධා කරනවනේ කියලා. ඒකට බාධා කරන කට්ටියත් එක්ක රණ්ඩු කරනකොට ඇති වෙන තණ්හාව විභව තණ්හාව ඒක මාරාන්තිකයි එක්ක සීදීනස ගන්නවා. කාම තණ්හාවෙන් එහෙම මේ විභව තණ්හාවක් ඇති කරන්නේ නැහැ. කාම තණ්හාව තියෙන්නේ හොරෙන් හරි කමන්නේ, වංචාවෙන් හරි කමන්නේ, කාපල්ල බීපල්ල ජොලි කරපල්ල කියන සංකල්පය. ෘතන්නේ ශ්‍රී ලංකත්තා ෘතම් පීවේ ණය වෙලා හරි කමන්නේ, ගිතල් බීපල්ල ණය ගවන්න වෙන්නේ උඹට නෙවෙයි. ඒක පස්සේනේ ගවන්නේ දැන් කාපල්ල. භව තණ්හාව කියන්නේ නෙවෙයි මම කාලමදි මගේ අඹුවට දෙන්න ඕනේ, අම්මට දෙන්න ඕනේ, තාත්තට දෙන්න ඕනේ, නංගිට දෙන්න ඕනේ, මල්ලිට දෙන්න ඕනේ, නැන්දට මාමට. දැන් මගේ යාළුවෙක්ට මගේ මේ සමාජයේ සමිතිය කට්ටියට මගේ රටට මගේ ආගමට කියලා ඒකට ගිය ගමන් අපි විශාල ශේෂ්ඨයකට වැඩ කරන්න හදපු ගමන් ගැටුම්. ඒ ගැටුම් එනකොට ඉතින් උන්නාමලා තේරෙන්නේ. ඒකත් විභව තණ්හා වෙනවා. ඉතින් අන්න ඒ වගේ මේ රහතන් වහන්සේගේ தත්තරපත් වෙනකොට ඒ අජාත අභූත අකත අසංකත කියන මේ නිවනේ මට කියලා ගන්න දෙයක්වත් නැහැ මම තටමැව්වට කිට්ටු කෙනෙකුට දෙන්නත් බෑ. පුළුවන් නැහැ. සර්වචනාංශේ තමන්ගේ අතිජාත පුත්‍රයාට රාහුල කුමාරයාට දෙනවනේ. රාහුල කුමාරයා වෙනම අවුරුදු 15ක් පාලනා කරා. අතින් අල්ලන්න ගියා කිරිකට දරුවා. රාහුල සාරිපුත්‍ර සාංශිකලා පැවිදි කරලා පුළුවන් තරම් නමුත් ඒ තමන් ඒ තමන්ගේ නිවන සාක්ෂාත් කරගන්න බැරි වුණා. බුද්ධෝදර රජුණා දෙන්න බැහැ. යසෝදරාට දෙන්න බැරි වුණා. නමුත් දෙන්න බෑ කියලා නිකන් හිතියේ නෑ. මතක් කරා මෙන්න මේ ආයතනයක් තියෙනවා. ඒ ආයතනයේ ඇහෙන් රූප බලනවා වගේ නෙවෙයි, නොවෙන්නේත් නොවේ. ඒ තමයි අජාත අභූත අකත අසංකත කියන මේ දේ යම් කිසි කෙනෙකුට වැටහෙන්නේ නැත්නම් ඒ මනසට කවදාකවත් මේ ජාතස්ස භූතස්ස කතස්ස සංකතස්ස කියන දේෙන් ගැලවමක් හිතෙන්නේ නැහැ. ඒ නිසාම අන්ධ පෘථග්ජනය මුළු ලෝකෙම 100 100ක්ම පිළිගන්නේ කාම ලෝකයක් විතර උපදින්නෙත් ඕකමයි මැරෙන්නෙත් ඒකමයි. අඩු ගන්න විකල්පයක් වශයෙන්වත් මේ අජාත අභූත අකත අසංකත දේ පිළිගන්න කැමති නෑ. ඒක කියනවා අద్භූත දෙයක් කියලා. ඒක නැතුව ලස්සන ජීවත් වෙන්න පුළුවන් කියලා. මොකටද ඔය මේ අනවශ්‍ය ආධ්‍යාත්මික ප්‍රයත්න? මොකටද ආධ්‍යාත්මික ආගමික ප්‍රයත්න? ඒව නැතුව සාධාරණ මහන්සිලා ජීවත් වෙනවා හොඳ කාලා බීලා තැප විඳින පුළුවන් කාලේ මොකටද ආගම්? ඔය මේ ලෝකයට අයිති දේවල්. ඒ උගන්නපු පුරුෂයෝ මෙලොවට අයිති නෑ. බුදුහාමුදුරුවෝ විතරයි මම මිනිස්සෙක් කියලා කිව්ව අනික සේම ආගම් කත්වරේකම එක්කෝ සම්බන්ධතාවයක් වෙන්න නැත්නම් Taman <clears throat> මේ මිනිස්සෙන්ගෙන් වෙනස් කරලා පෙන්වන්න පටන් ඒ මොකද මේ ගරුකාම්භීර භාවයක් ඇති කරන. බුදුහාමුදුරු ගරුකාම්භීර භාවය ඇති කරපේ මිනිස්සෙක් කියන. මිනිස්සෙකුට මේක කළ හැක්කක් කියලා. ඒ නිසා <clears throat> රහත් වෙච්ච කෙනා නිවන පිළිබඳව යථාභූත ඥාන. ඒක ඇති කරගත්තට පස්සේ උන්වහන්සේට වෙනම ප්‍රධාන ප්‍රශ්නයක් මේ ඇති වෙච්ච தત્ත්වය තමන්ගේ ජීවිතයේ හෝ වේවා තමන් මෙතෙක් කර ගමනේ හෝ වේවා උත්කෘෂ්ඨම ඵලය වුණාට ඒක අනුමත ගමනේ කරමින් එන්නා වූ විශාල ශේක පිරිසක් ඒක පිළිබඳව දැනගන්න කැමති වුණාට කවදාකවත් මේක මේකයි කියලා පෙන්වන්න බෑ. ඒ වෙනුවට අරක නෙවෙයි මේක නෙවෙයි මේක නෙවෙයි මේක නෙවෙයි මේක නෙවෙයි කිය කියන්නේ. ඉතින් ඒකට මිනිස්සු කියන මේක නාස්තිකයි. අභාවයක් මෙතන තියෙන්නේ භාවයක් නැහැ කියලා. නමුත් විතර ਸਰවඥාන්සේ කියනවා අත්‍යබික්කේත දායතන අභූතං අජාතං අකතං අසංකතං එහෙම ආයතනයක් තියෙනවා. එහෙම ආයතනයක් නැත්තම් මේ සංසාරේ කවදාකවත් ගලවන්නේ නැහැ. ඒක නිසා යතෝචකෝ බික්කවේ අත්ති අජාතං අභූතං අකතං අසංකතං තස්මා ජාතස භූතස සංකතස අසංකතස නිස්සාරණං පඤ්ඤාපේති. ඒ නිසා එහෙම එකක් තියෙන නිසා සම්මාදිට්ඨිය ඇති කෙනාට ඒ ජාත වූ භූත වූ කත වූ සංකත වූ දේවල් වලින් පරිබාහිර වෙන තැනක් තියෙනවා තියෙන නිසා මේකෙන් ගැලවමක් තියෙනවා. එහෙමනම් ජාත භූත කත සංකත කියලා කියන්නේ දුක කියලා තේරුම් ගන්න. යමක් හට ගන්නාසුළු නම් ඒක හට ගන්නා තාක් හටගන්නේ දුක් මේ ලෝකේ. බබෙකම් වෙනකොට අපිට පේන්නේ නැහැ. එහෙම එකක් අපි හිතන්නේ අම්බේ රංකටි පුතා බබා හරි වටිනා දෙයක් උපන්නයි කියලා. ඊගාවට යමක් අපේ සන්තකයේ තියෙනවා ඒක ඔප්පු කරන්න පුළුවන්. ලිඛිතව බොහෝ තස්ස භූත භාවයේ පෙන්වලා තියෙනවා. තියෙනවා කියලා බෑ. ඒ භූත භාවයේ ඒකේ තියෙන ඇති බව පෙන්වන්න තමයි ඔප්පු තිරප්පු දෙල්ලන් තියෙන්නේ. මොකද එකම ඔප්පුවක් ගන්න බෑ. එකම තිරප්පුවක් ගන්න බෑ. ඒක ඇත්තටම කන්න පොන තැන් වලින් ඈතෙන් තියාගන්න. ඒක ඕන කරලා තියෙන වර්තමාන මොහොත නෙමෙයි අති අනාගත නෙමෙයි ඔක්කොම පෙට්ට ගංගවල තියෙන හැමක් පෙට්ටිවල තියෙන්නේ ඒ නිසා භූතයක් තියෙනවා ලෝකේ නිකම්ම භූත විකාර ඔක්කොමලා කරන්නේ අර තියෙන සැප සහතික කරලා මට ඔප්පු කරගෙන මට සින්නක් කරපොල්මක් කාරයිතු වාසිකම් කරලා කතා කරනකොට අනිවාර්යම දෙයක් සිද්ධ වෙනවා අර අජාතය අභූතය දුරවඳුර දුරින් දුරවඳ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා කල්යාණ මිත්‍රයෝ සද්ධර්මයේ ඇත්තෝ ඉතින් මනුස්සයා කියලා කියන්නේ මේ දෙකම තියන්න හදන කෙනෙක්. එක පැත්තකින් ජාත භූත කත සංකත එකතු කරනවා. අනිත් පැත්තෙන් අජාතං අභූතං අගතං අසංකතං කියන එක අදාහ ගන්න හදනවා. ඒකල කියන ධර්ම ගැඹුරු. ඉතින් පොල් පිට පාගනකොට එක පැත්තක් පාගන අනිත් පැත්ත උඩ යනවා. මේ පැත්ත පාගන මේ පැත්ත උඩ යනවා. ඉතින් ඒකෙන් පේන්නන තියෙන්නේ මේ දෙක ප්‍රතිඋත්පන්න. ජාත භූත කත සංකත භාවයේ දුකක් නම් ජාත භූත කත සංකත භාවයේ අනිත්‍ය වූ දෙයක් නම් ජාත භූත කත සංකත භාවයේ අනාත්ම වශයෙන් තේරුම් ගත්තොත් සංඥාවක් ඇති කරගන්න පුළුවන් වෙයි අජාත අභූත අකත සංකත. ඉතින් එතකොට ඒ කියන ආයතනේ නේව පඨවි ධාතුන ආපෝ ධාතුන තේජෝ ධාතුන වායෝ ධාතු. ඒ නිවනේ පඨවි ආපෝ තේජෝ නැහැ. නෑ ඒ වගේම ආකාසානං ඡායතන විඥානං ඡායතන අකිච්ඡඤ්ඤායතන නේව සංඥානා සංඥාතනේ. එතන ඉරහඳ නැහැ. තාරකා නැහැ. එතන හොඳ හොඳ වැරදි නෑ. කුඩා ලොකු නෑ. ආනිම ආයතනයක් ලෝකේ තියෙන බව ඉස්ලාම ਸਰවතනාශය තමයි ලෝකෙට ප්‍රකාශ කරේ සියලු දෙනාම කිව්වා එහෙම එකක් තියෙනවා. ඒකට කියව පාරාදීසය කියලා. ඒක මරණය එහාට. අනික් අංග වල නැතුව නෙවෙයි එහෙම එකක් තියෙනවා. ඒගොල්ලත් කිව්වා මෙහෙම ස්වර්ගයක් කියලා එකක් තියෙනවා විමුක්තියක් කියලා එකක් තියෙනවා පාරාදීසයක් කියලා එකක් තියෙනවා සදාකාලික සැප ඇති තැනක් ඒ දේ මෙන්න මෙහෙමයි හැබැයි ඒක කවදාකවත් මේ ජීවිතේ සාක්ෂාත් කරන්නත් බෑ. හොඳින් ඒ කියන සාතුන් වහන්සේලා කියන විදිහට ජීවත් වුණොත් මරණය මත්තේ යන්න පුළුවන් කියලා අනාගත කොන්තරාත්තුවක් විතරයි. සරුවචනාංශේ මේ ජීවිතයේදීම මේ ශාසනයේදීම මේ ආයතනයේ තියෙන බව දැනගන්න පුළුවන් දැනගත යුතුයි ඒක පරමයි කියලා දේශනා කරපු පළවෙනි ශාස්ත්‍රඥ වහන්සේ නිසා බොහොම ප්‍රායෝගික මිනිස්සෙක්. කියන දේ කරපු කර දෙ කියන මිනිස්සෙන්ස ආගම ධර්මය ගැන කතා කරනකොට ආගම හැම වෙලාවෙම මිනිස්සුන්ට බයක් ඇති කරලා අනාගතය වෙනුවෙන් වර්තමානයේ හික්මව ගන්න හදනවා. ධර්මයේ එහෙම එකක් නෙවෙයි. ධර්මයේ ආගමට විරුද්ධ වෙන්නේ නැහැ. ධර්මයේ කියන හැම කතාවකවත් බයකට හෝ අනාගතයේ හෝ වෙන තැනක හෝ වෙන කෙනෙක් ගැන ශ්‍රාංකාහීන ලේස මාත්‍රයක්වත් තියෙනවනම් ඒක දාසකම. ඒ නිසා මේ මොහොතමයි මෙතනමයි තමයි. එයින් පිට කිසිම කෙනෙක් කිසිම බලවේගයක් කිසිම ශක්තියක් පිළිගන්න ඕන කමක් නැහැ. නමුත් හැම පෘථග්ජනෙකම මොකක් හරි පදක්කමක් එල්ලගෙන තමයි ඉන්නේ. ඒක කාලයේ දිගේ කල්පනා කරන්නේ නැත්නම් දේශයේ දිගේ කල්පනා කරන්නේ නැත්නම් තමන් වටේ ඉන්න කට්ටිය මට උදව් කරයි නැත්නම් හතුරුකම් කරන්නේ වටේ ඉන්න කට්ටිය කියලා හිතන්නේ. ඉතින් ඒ තාක්කල් එයා මේ වර්තමාන ක්ෂණ සම්පත්තිය ගන්නවා. ක්ෂණ සම්පත්තියේදී පඨවි ආපෝ තේජෝ මොකක්වත්. චින සම්පත්තියේදී ඔය ආකාසානන්ත ආකින්චාන මොකක්වත් බැයිව එකකවත් චින සම්පත්තිය ඉඳ තියෙන්න බෑ. ඒකට ඒකට මත් වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ ක්ෂණ සම්පත්තියට යන මනස මේක දකින්න දකින්න එකෙන් ගැලවෙනවා මිසක බැඳීමක් ඇති කරන්නේ. ක්ෂණ සම්පත්තියේ ඉන්න මිනිස්සයාට පාඨවියා මේ මේ උබෝ චන්දිමතුතිය මේ හිරේ මේ සඳේ කියලා දෙයක්වත් නැහැ. ඒ කිසි දෙයක ගැලීමක් ඇති කරන්නේ නැහැ. ඒක නිසා අපිට යම් වෙලාවක යම් චිත්තක්ෂණයක සතුටුමත් වෙන්න පුළුවන් නම් අප්‍රමාද වෙන්න පුළුවන් නම් ආංශික වශයෙන් හෝ ජීවන සාක්ෂාත් කළ හැකි බවට දෙන පළවෙනිම සාක්ෂිය තමයි ඒක. ඒ නිසා නිකමට කල්පනා කරන පරියන්කේ ඉන්න ගමන අපිට පුළුවන් නම් එක චිත්තක්ෂණයක මේ වතුින ආරමුණේම බලාගෙන ඉන්න බලනකොට ඔක්කොම ඔක්කො එක පටවි වශයෙන් ආපෝ වශයෙන් තේජෝ වශයෙන් පටවි වශයෙන් තෙරේ. නමුත් ඒක අල්ලන්න නෙවෙයි මේ හදාන්නේ අරමුණේ හිත තියෙනවා මම දැන් මෙතන ඉන්නවා කියන එක සාතික් කරගන්න. එතකොට මේ පේන දේ මේ චිත්තක්ෂණය චන සම්පත්‍ය සාක්ෂයක් මිස ඒ පේන දේ වටිනාකමක් නැහැ. ඒ පේන දේ ඒ විදිහට වටිනාකමක් නැතුව බලනකොට ඒ දේ විරංජන වෙන්න පටන් ගන්නවා. ඡය වෙන්න පටන් ගන්නවා. වැය වෙන්න පටන් ගන්නවා. නිරෝධ වෙන්න පටන් ගන්නවා. ඒම කරනවා නම් ඒ විදිහට ඒ බලන බලන වස්තුව විරජ්‍යති විමුච්ඡති නිරුජ්‍යති කියන විදිහට දේ බලපු දේට බැඳෙන්නේ නැතුව කරන්න යනවනම් ඒ නිරුද්ධ වෙච්ච විරංජනේ වෙච්ච නිරෝධයටපත් වෙන වස්තු බලන්න බලන්න බලන්න බලන්න මේ ක්ෂණ සම්පත්තිය දියුණු වෙනවා. ඒක නැත්තම් වර්තමාන චිත්තක්ෂණයේ සතිය අප්‍රමාදයේ පුදුමාකාර දියුණුවකටපත් වෙනවා. ඉතින් අපට දැන් පැහැදිලි භාවනා කරන්නට පැහැදිලි කලාතුරකින් හෝ ක්ෂණ සම්පත්තිය ඇති කරගන්න. නැත්තම් වර්තමාන මොහොත. එළඹ සිටි මොහොත. සතිය අප්‍රමාදී. අපේ දින එකම ප්‍රයත්න වෙන්න ඕනේ මේ විදිහට ඇති කරගත්ත චිත්තක්ෂණේ තව චිත්තක්ෂණයකට පාස්තන. ආනේ විදිහට ඒක දිගට දිගට පවත්වාගෙන යනකොට ඒ සඳහා පට වියාපෝ තේජෝ වායෝ ආකාදානං ඡායතනාති රූපාවචර රූපාවචර ධ්‍යාන එහෙම නැත්නම් චන්දිම සූර්ය සියල්ලම අවශ්‍යයි. ඒ සියල්ලම අපිට ගෙවම් කරන වස්තු බවක් ඉවක්කොම නියම සත්‍යයෙන් බලනකොට විපරිණාමයකටපත් වෙන බවත් මේ කොයි දෙයක හරි සංඥාවක් ගත්තොත් නිමිත්තක් ගත්තොත් එතන සතිය බාල වෙනවා එන වැහිටිනවා මෙත්තයි වෙනවා එතකොට තමයි අර වස්තු විස්තර කරන්න පුළුවන් වස්තු විස්තර කරන තාක්කල් මතක තියාගන්න සතිය උත්කෘෂ්ඨ වෙයි නමුත් වස්තු විස්තර කරන්න නැතුව සතිය ඉන්නව නැද්ද කියලා දැනගන්න බැරි නිසා ආධුනිකයර කියනවා සතිය යුක්තව දකින්න වස්තු හොඳට විතක්කේට විතරක් නෙවෙයි ලක් කරන්න කියන ਵਿਚාරය කරලා කරලා ඒ ලක්ෂණ වල පච්චපට්ඨාන බදට්ටාන ආකාර මේ සටහන් බලන්නේ කියලා. නමුත් ඒ බලන සටහන බලන ආකාර සියල්ලම එන්නේ එන්නේ එන්නේ එන්නට ගිවන් වෙනවනම් නිරුද්ධහෙටපත් වෙනවනම් විරංජනේ වෙනවනම් විරාගයටපත් වෙනවනම් ඒ යෝගාවචරය නොදැනුවත් කෙනෙක් නම් ඒක පේන්නේ භාවනාව කැඩිලා වගේ. එපා වෙලා. අසත්පුරුෂ භාවයටපත්. නමුත් මේ මුල් ධම්ම අපි ආය සූත්‍රෙදි කියන්නේ ඒක නිවන සඳහා යන කෙටිමාවත මිස භාවනා වැරද්දක්වත් එහෙම නැතුව කෙලේශයක්වත් තමන්ගේ දෝෂයක්වත් ඒක අනිවාර්යයෙන්ම මිච්ඡාදිත්‍ය වශයෙන් තේරුණාන හරි දැක්ම ඇති කරගන්නයි බණාන්න කියන්නේ. ඒකටයි ධර්ම සාකච්ඡා කරන්නේ. ඒකටයි නැවත නැවතත් මේක අහන්න ඕන භාවනා කරනවා. එතකොට තේනවා අපි භාවනා ජීවිතයේදී අනිත් ලෝකේ ගන්නා වූ මනුන් කිරුම් ක්‍රමය පහන් දැල්ලමයි ආලෝකය කියලා කියන්නේ. එහෙම නැත්නම් කරඬුවේ තියෙන වටිනාකම වෙලා තියෙන්නේ ධාතු කරඬුවයි ධාතුවයි එකයි කියලා ගත්තොත්. ගායවනලයි එකයි කියලා ගත්තොත් ඒ හැම තැනකදීම තියෙන නිත්‍ය සංඥා. සුභ සංඥා, සුඛ සංඥා. ඒත් භාවනා කෙරගෙන කෙරගෙන යනකොට කොච්චර තීක්ෂණ බුද්ධියකටපත් වෙනවද කියනවනම් ඒවා ඒකාකාරව පහළ ඒකාකාරව ගෙවිලා ගියත් දෙකක් සංසිද්ධියේ පැතිකඩ ඒ පැතිකඩ පැතිකඩ වශයෙන් බලාගත්තොත් සංසිද්ධියට හෝ එක පැත්තකට විශේෂ ප්‍රේමයක් නැහැ. එතකොට එහෙම මේක විරංජනයට ලක් වීම. නිරෝධයටපත් වීම. ඒක අපි දකින විදිහට හිත උදාසීන වෙනවා. එහෙම නැත්නම් නිබ්බිදාවටපත් වෙනවා. කලකිරීමටපත් වෙනවා කියලා තමයි දකින්න නිසා මේ හැම කලකිරීම ලක්ෂණයකම බොහෝ විට නිවනේ සේයාව තියෙනවා. යම්තාක් කලකිරීමට වෛර කරන තාක්කල් අපි සංසාරේ කරන්නේ. එතකොට පටිඝානුෂේ වැඩ කරනවා. යම් දාසක මේ කලකිරීම විශේෂයි අනුසේ ධර්ම වලට ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැතුව මේක නිවන දක්වන පෙරහුරුවක් පෙරමකක් සංඥාවක් විතර ගත්තොත් පටිඝෙන් තොරව මේක අත්දකපු දවසට ඒකට නිබ්බිද ඥාන බවටපත් වෙනවා. පටිඝ පදනමේ ඥාන පදනමට මාරු වෙනවා. මෙලි සිද්ධ වෙන උසස් ඉහළම විපස්සනා ඥානවල අධිපඤ්ඤා ධර්ම විපස්සනා වල හිට වෙන්නේ. නමුත් ඒක සඳහා අර මුලින් මුලින් කරන මූලික විපස්සනා ඥාන වාපොර දෙනවා. ඉතින් එතන ඉඳලා මේ කත ජාත භූත කත සංකත තත්ත්වේ ඉඳලා අජාත අභූත අකත අසංකත තත්ත්වයට මාරු වෙන එක කවදාකවත් මෙතනදී වෙන්නේ මෙච්චර ප්‍රමාණයක් වෙනවා මේ අවල් වෙලාවදී වෙනවා කියලා කියන්නේ. අනිවාර්යයෙන්ම හැම කෙනාට මේක අහම්බයක්. අනේ අහම්බෙට කැමැති. සෙල්ලක්කාර මනුෂ්‍යයෙකුට විතරක් යෝගාවචරයි. ඒ මොකක් හෝ අල්ලගත්තොත්. ජාත භූත කත සංකත අවස්ථාවේදී හෝ අජාත භූත කත සංකත තත්ත්වයේදී හෝ කොතන අල්ලගත්තත් අහු වෙනවා කියලා මතක තියාගන්න. මේක අල්ලගොම එකට අපි අහුවෙනවා. අපි කිව්වොත් මේ ඉන්නේ ඉඩම වටේ අපි වැටක් ගහලා ගේට්ටුවක් දාගත්තොත් මතක තියෙන අපිට එළියට ආගන්න බැරි වෙනවා. අපිටත් එළියට යන්න වෙන්නේ ගේට්ටුවෙන් විතරයි. ඒක නිතර ඇරලා තියන්න බෑ අපිට ඕන වෙන වෙලාවට යන්න මොකද ඒක ඇරලා තිබ්බ පිටකට තියෙන නිසා අපි ගහන වැටෙන්න අපි කොටු වෙනවා මොනම නීතියක් මොනම ව්‍යවස්ථාවක්පත් කරගත්තත් ඒක තමන්ට වටින වටින විලංගුවක් කරගන්න ඕන නිසා පුළුවන් තරම් පවතින නීති හොඳටම ඇති ඇත්තටම කියනවා බැරි ඔය පවතින ව්‍යවස්ථා සේරම අනිවාර්යයෙන්ම ඕනට වැඩි වැඩි මේක තවත් දියුණු කරන්න වැඩි කරන්න හදනවා නම් ඒක අනුන්ට හිතාගෙන කරාට අන්තිමට තමන්ට වදිනවා. ඒක නිසා මේ සියල්ලම විසිකලා දාලා අපිට පුළුවන් නම් මේවා අවශ්‍ය කෙනෙක් ඒකේ හේම පාවිච්චි කළා සුඛයක් පුත්‍යක් ඉඳගත්තාමයි. නමුත් මේකේ ප්‍රයෝජනේ සලකලා ඒක වැඩ අරගෙන ඒවා සංස්කරණය කරන ඒවා කරන්නේ නැතුව ජාත ඇති කරන්නේ නැතුව ඒවා භූත බවට ප්‍රසිද්ධ කරන්නේ නැතුව අපි පුළුවන් තරම් ස්වභාව ධර්මයට ඉද දුන්නොත් හතතාවයට ඉද දුන්නොත් ඉතින් සසතාවය අපිට කිසිම වෙනසක් ඇති කරන්නේ නැහැ. ස්වභාවික පරිවර්තනමට ඉඩ තියෙනවා. ඉතින් තත්තාවේ ගැඹුරුයි. මොකද ඒ තරම් අපි තත්ත්වගත වෙලා තියෙනවා. නමුත් තත්තාවේ ගැඹුරු නම් තේරුම් ගන්නට ලේසි පොඩි එකෙක් දිහා බලපුවම තේරෙනවා. පොඩි ගලන් කිසිම විවස්ථාවක් නැහැ. කිසිම රුචි අරුචියක් නැහැ. ඌ සම්පූර්ණ ලෝකේ ජීවත් වෙන ඇද්දක දිහා බලුවත් පේනවා හරීම සජීවී. ඒ ඌ කොච්චර සන්තෝෂෙන් ජීවත් වෙනවද කියලා බලනවා ඕනේ චිත්ත පීඩා දුකක් බයක් ඇති කියලා පොඩි විදියා බලන ඉන්නකොට ඇද්ද හිතෙනවා ඌට නෑ ඔය මොනම දුකක් අම්ල තාත්තලා වින්දත් පොඩි එකා උඩ බිම බලනවා මේ මොකද මේ වෙලා තියෙන්නේ මහා මිනිස්සුන්ට කියලා මේ මහා මිනිස්සු කියන ඌට ආය හතර තේරෙන්නේ නැති නිසා ඔහොම ඉන්නේ ආය හතර දෙන්නේ නැති මේ මහා මෝල් වාචලා උන්දලා කියන්නේ ආය හතර තේරෙනවා කියලා තේරුම් ගන්න තියෙන දුක් ගොඩක් ජාත භූත කත සංකත භාවයක් කරන මටයි තේරෙන්නේ මම තමයි මට තමයි කැක්කම තියෙන්නේ අනික කට්ටිට කැක්කම කැක්කම නැහැ කියලා. ඉතින් අර මේ කේමන්ද ස්වාමීන් වහන්සේ මොකද්ද පූර්ණලි ප්‍රශ්නයක් ආපු වෙලාවේදී පණ්ඩිත සමාජලිම කළා දෙන ස්වාමීන් වහන්සේ මෙහිමයි ඒ පූර්ණලි ප්‍රශ්න වගේක් තියෙනවා. මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා. පණ්ඩිත සංකලෝ ඒ මිනිසු කේන්ද්‍රීකාණේක වට හිතාගත්තේ කියලා ලෙඩක් තියෙනවා. ඔබ මොකටද කේන්ද්‍රීකාණේ? ඔබට දෙයක් නැහැ නේ. ඔන්න පණ්ඩිත සංසේ පණ්ඩිත වෙන කෙනෙක් නම් හිතේ අපේ මේ පුහුල්ලල තියෙන ප්‍රශ්න වලටත් මේ නම කල්පනා කරන බොහොම හොඳයි කියලා. ඒ නම් මේ කට්ටිය කේන්ද්‍රී ගානේ ලෙඩකට. උඹ මොකටද කේන්ද්‍රී ගානේ? උඹ වැන්දට යන්න. හැම කෙනාම අනුන්ගේ ප්‍රශ්න වලට තමයි දාගෙන කියනවා මේක මහා කරුණාවක්. මේක මහා කැක්කම කියලා. මොකද අර බුදුහාමුදුරුවෝ කියපු මේ සෑම කක්කමක්ම එන්නේ සක්කාය දිට්ඨියෙන් කියලා. උච්චින්දතිනේ මත්තනෝ සුකාරංග පාණිනා මේ කුමුදං පානිනා කියලා දිහට බහැලා කුමුතු මලක් අතින් නෙලන්නසේ ආත්ම ස්නේහය දුරු කරපන් එතුදේ බොරු කරුණා වෙන්නේ බොරු මෛත්‍රිය වෙන්නේ නැහැ එදාට තේරෙයි නියම මෛත්‍රියට ඔයගේ රංගපෑමකුත් නැහැ ඒක ඇඟෙන් එන එකක් දරුවට ආදරය කරන්න අම්මා කොලයන් ඕනේ දරුවත් එක්ක ඇති වෙන කියන බැලි කොහොමද පැටවුන්ට කිරි දීලා වඩා කෑවා. ඊට මාතාය තනියා පුත්තන් කියවට කරන දෙයක් නෙවෙයි කෙරෙන දෙයක්. ඒකාදශයට ගන්නවා මිස අනුන්ගේ අල්ලපගත්ත දරුවට තමන්ගේ දරුවගේ ප්‍රේම කරන්න බෑ. එහෙම කරනවා නම් කරන්නේ දරුවට නෙවෙයි තමන්ටම තමයි. ඉතින් ඒක ටිකක් බොහොම හිත් පීඩා කරන සුළුයි. එහෙම නැත්නම් මේ හිත පාරන සුළුයි. නුසර්වචනanse අතර එහෙම වචනයක් පාවිච්චි කරන්නේ උන්වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා. මෙන්න මෙහිම ආයතනයක් තියෙනවා. ඒක තර්ක මනසට අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ නැතුන කියලා නැතුව නෙවෙයි. ඒක නිසා මේ අජාත අභූත අකත අසංකත කියන එක තීරුම් ගන්න තියෙන්නේ තියෙන දේවල් වලට ප්‍රතික්‍රියා කරන්න යනපත් තියෙන දේ හොඳම දේ කියලා හිතාගන්න. ඕක හදන්න පුළුවන් කියනවා නම් එතනම සක්කාය දිට්ඨිය තියෙනවා. එතනම මේ තියෙන දේ හොඳ නැහැ කියලා ඒක හීනමානයකට වත් කරනවා. ඒ වගේම එන දෙයට ප්‍රේම කරනවා. එන දෙයට තණ්හා කරනවා කියලා කියන මේකට වෛර කරනවා. ඉතින් එහෙමනම් කොහොමද නිවන් ලැබෙන්නේ? බුදුහාමුදුරු කියන විදිහට එහෙමනම් ආරම්භයේදී අපි තේරුම් අරගන්න ඕනේ ඔය කියන සම්මුතිය තේරෙන් පාවිච්චි කරන්න. ඔය කියන කත අජාත අභූත නෙවෙයි ජාත භූත කත සංකත කියලා අපි නැති සීලයක් ජාතක කරන්න ඇති කරගන්න. නැති සමාධියක් ඇති කරන්න. නැති ප්‍රඥාවක් ඇති කරගන්න. ඒක ජාතයි. අපිට තිබුණේ ඒ නිසා කියනවා තමයි දෙමාපියන් වෙනුවෙන් කරන්නේ ලොකෝම උදව්ව තමයි සද්ධාව නැත්තම් අම්මට තාත්තට සාදාව ජාතක කරලා දෙන්නේ. ඒ මනස ළඟ මේ ත්‍යාගවන්තකම නැත්තම් ත්‍යාගවන්තකම අම්මට තාත්තට ජාතක කරලා දෙන්නේ. සීලය නැත්තම් සීලය ජාතක කරලා එච්චරයි. ඉන්හිහට මොනවක් කරන්න එපා. මේ සද්ධාවයි සීලයයි ත්‍යාගය ඇති කරගන්න. ඒව ධාත තමයි. ඒක ඒව අභූත වෙන්න දෙන්න එපා. භූත කියලා කියන්න ඕන ඒ ළඟ තියෙනවනම් ශ්‍රද්ධාවේ පේන්න දෙන්න. ශ්‍රද්ධාව තියෙන කියලා ගෙතරලා ඉඳපා යන්න අනුරාධපුර ගිහිල්ලා මහා මෙුණා වෙන්න කියලා බුදුහාමර පිළිම ගා තුන් සැරයක් පක් කරලා වඳිනා අන්න ශ්‍රද්ධාව භූත වෙනවා ඒකට මයිලඟ මේ ත්‍යාගවන්තකම තියෙනවා කියලා හරියන්නේ නැහැ හිඟන්නේ උඩ මම දීලා බලන්න ගුණවතකට සිල්ලකට මොනවාද ක්‍රියා කරලා බලන්න ඒකට ඒක භූත tattරපත් වෙනවා ඒකට සීලවන්තයි කියලා අද්දක පුරවන ඉන්නව නෙවෙයි අනුන්ට බය නැති කිරීම සඳහා ඒ දේවල් සමාදංග සමාදංගල රකින්න කියන්නේ බාපණයක් දාගන්න කියන්නේ සුතු අඳින්න කියන්නේ ඒකට මිනිස්සු දන්නා මේ මනුස්සයා මොකද්දෝ ගිවිසුමට අවිලා තියෙනවා. ආහනේ මේ ටික කරනකොට භූතයක් තියෙනවා ඒක. මොකද ඒ භූතය උද්‍යප්පේ ඥාන භංග ඥාන වලින් යනකොට ඒ මීට මීට මීට ඔය හැලෙනකොට, ගෙවෙනකොට ඒක තමයි විරාගය කියන්නේ. ඒක තමයි නිරෝධය කියන්නේ. ඒක තමයි මේ විරජ්‍යති විමුක්ත වෙනවා. හරියට මේ කොතනට යනකම් මේ ජාතේ භූතයේ කත සංකතේ තියෙනවද ප්‍රයෝජන ගන්නවද කොතනින් එහාට ඒක හලනවද කියන එක බුදුහාමුදුරු කියලා දෙන්න වග වෙන්නේ. නමුත් උන්වහන්සේ මේ සම්පදම්ම මූල පරියායට උත්තර දේශනා කර දෙන මෙන්න අසත්පෘතග්ගණය උන් ඉන්නේම කත කත සංකත ජාත භූත තත්ත්වේ. ඒකට නිවනක් වඩන්නේ. නමුත් භාවනා කරන කෙනාට ওই දෙක අතර හැමදාම රණ්ඩු. එක්කෙනෙකුට ජාත අනිත් කෙනා අජාත වෙනවා. එක්කෙනෙකුට භූතේ තව කෙනෙකුට අභූතයක් වෙනවා. එක්කෙනෙකුට කතේ තව කෙනෙකුට අකතයක්. තව කෙනෙකුට සංකතේ අසංකතයක්. ඉතින් එක්කෙනෙක් පිනක් කරනවා අනිත් කෙනෙක් මොකටද පින් කරන්නේ? භාවනා කරලා ඉන්නේ. අනිකට කියනවා පවුණු කරෙන්න මම පිනක් කරේ. එහෙම බෑ. පින් කරන්න එපා පින් කරන එක වැරදි වැඩක්. මේක එහෙම එකක් කියන්නේ භාවනා කරන්න. ඉතින් තමන් ඉන්න ස්ථාවරය දන්නේ නැහැ, අනුන් ඉන්න ස්ථාවරය දන්නේ නැහැ. බුරු ප්‍රපංච කරනවා. ඉතින් ඒක නිසා ඇතුළතට තමන්ගේ මනුව දාලා ගත්තොත් අපි එnde end end ජාත භූත කත සංකත තත්ත්වේ ඉඳලා ක්‍රම ක්‍රමයෙන් අජාත භූත අකත සංකත තත්ත්වයට යනවා ඒ යන්නේත් මේ අපිට මේ ඉන්න මිම්මකින් මැල නෙවෙයි. බුදුහාමුදුරුවෝ පෙන්නපු පරමාර්ථයක් බුදුහාමුදුරුවෝ පෙන්නපු මිම්මකින් මැනගෙන යන්න විශාල සද්ධාවකින් කරනවනම් අපිට පුළුවන් වෙයි. එimhe ඉස්තිර වූ ආයතනයක් තියෙනවා. අන්නේ ආයතන ගිය දවසේ ඒක මේ නිර්වචනය කරන්න බැරි සත්‍යපත් වෙනවා කියලා දැනගන්න. එත කන්නම් අපිට අපේ වටේ ඉන්න කට්ටියට උත්තර බඳින්න වෙනවා. ඒගොල්ලෝ නිතරම ප්‍රශ්න කරනවා උසාවි කුඩුස්සංගල ප්‍රශ්න කරනවා වගේ තේතෙන්න පුළුවන් තරම් මේ අවුලක් ඇති කරන්නේ නැති වෙන විදිහට බයක් ඇති කරන්නේ නැති වෙන විදිහට බේරුම් කරලා කේමික ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මේකයි මම බුදුහාමරන්න කිව්වේ මම මේ ওই දේ අදහස් කළේ නැහැ. විස්තර කරනකොට උන්වහන්සේටම නිවන් දකිනවා. ඒ නිසා මේ වැඩපිළිවෙලේදී මේ සාමාන්‍ය විවහාර ක්‍රමයට වඩා මේ වචන මේ මේ සංකල්ප අපි පාවිච්චි කරන්නේ ප්‍රයෝජනේ සලකා මිස Tamanට අනුන්ට මේ රිදව ගන්න දෙන්නේ. කර ගහපා දෙන්නත් වෙයි. ඒ නිසා මේ වගේ ප්‍රශ්න වේතු ගන්න අපේ තර්ක මනස කවදාකවත් සන්තෝෂ කරන්න පුළුවන් කියලා හිතන්නත් එපා. හැමදාම ප්‍රශ්න සැකකට. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න කරන ගතිය සැක කරන ගතිය කෙලේශයක්, නිවරණයක්. ඒ නිසා දැනගන්න ප්‍රයෝජනේ සලකලා ප්‍රශ්න විශ්න ගන්නවා මිසක් ප්‍රශ්න විසඳීමේ නිවන ලබන්න බෑ. ප්‍රශ්න අහන්න නැතුව නිවන ලබන්න බෑ. ඉතින් මේවා මෝඩ බඩුව ආයුධත් එක පොර බැදුවට දක්ෂ වඩුව ආයුධේ වැඩ අරන ආයුධ නමල පැත්තක තියෙනවා වගේ මේ ධර්ම කොටස හරියට තේරුම් ගන්න නම් සර්වඥාන්සේ එකම ක්‍රමයේ තියෙන්නේ අසුතවත් පුතඥය කොහොමද සූතවත්තු ආර්ය ශාවකය කොහොමද රහතන් වහන්සේ කොහොමද සර්වඥාන්සේ කොහොමද කියලා පෙන්නකොට ඒකෙන් අර ඒ ගුණය ඒ සිටීම දකින්නකොට කෙනෙකුට තමන්ගේ අභිවෘද්ධිය සඳහා මේ ඇත් කෙරෙහි ඇති සම්මා දිට්ඨි හරි දැක්ම පෙර දැක්ම කොච්චර වැදගත් වෙනවද කියලා හිතනවා භාවනා කළත් නැරක්. කොච්චර භාවනා කළත් මේ වාරි දසගත්තේ නැත්නම් ඔය සත්‍යවිසුද්ධි ක්‍රමයට ධිට්ඨි විසුද්ධියවත් ලබන්න බෑ. ඉන්නේ හරිනේ කාංකා විතරන විසුද්ධි, මංකාමංක ඥාන දසන විසුද්ධිය. ඔය ධිට්ඨි විසුද්ධිය ලැබුවා විතර නතර වෙන්නත් කියලා කියන්නේ ඊගා විසුද්ධියට යන්න ඕනේ. එතකොට එකක් එකක් එකට එකට උත්පන්න වෙලා මේක නිසා මේක ආතාරනවා කියන ක්‍රමයට යනකොට බුදුහාමුදුරු ඉන්න කාලේ තවත් මොකද ජීතවනාරාම හිටියේ නැතත් හරියට ධර්ම කොටස තේරුම් ගන්නකොට මේ කාලේ උනත් කරන්න පුළුවන් මේ ජීවිතේ උනත් කරන්න පුළුවන් කියන එක තේරුම් ගන්න සුළු පිළිසක් ඒක කවදාකවත් හිතන්න එපා පොදු ජන මතය හෝ බහු ජන මතය වෙයි කියලා. උනොත් මතක තියාගන්න බොරුවක් කියලා. ඉතාමත්ම සුළු පිළිසකට මේක තේරෙන්නේ ඒ නිසා මේක පොදු වෙළඳ පොලේ දාලා සුපර් මාකට් එකේ දාලා විකුණන්න බෑ. සුපර් මාකට් එක ඇත්තෙත් නෑ. ඒ නිසා නැත්තේත් නැහැ. ඔයන හොයන යනකොට ඒ කල්යාණ මිත්‍යෝ දකින්න කල්යාණ ධර්ම. එනකොට තේරෙනවා කොච්චර දුර්ලභ කොච්චර චින සම්පත්තියක්ද තියෙන්නේ. නිසා පුළුවන් තරම් මේ තම ළඟ තියෙන සද්ධා විදේ සමාධි ප්‍රඥා කියන ධර්ම අරපරේෂණය පාවිච්චි කරලා කටයුතු කරන පටන් අරගත්තොත් දැනට මාර්ග ඥානට කටයුතු කරන්නේ නැත්නම් මේ ජීවිතයේදී මාර්ග ඥාන සාක්ෂාත් කරනවා කියන බලාපොරොත්තු ඇති කරගන්න. යම් ආකාරයකින් මාර්ගණය සාක්ෂාත් කරගත්ත කෙනෙකුට උනත් එතන සත්‍ය පිළිබඳව වෙන්නේ මේ කියන්නේ ඊගායකට යන්න පුළුවන්. එතකොට මේ අරහත් තත්වයටමපත් උනොත් එදාට විතරයි නිවන කියන්නේ මොකද්ද කියලා කියන්න පුළුවන්. මේ කියන්නේ නිවන කියන්නේ බෑ කියන පුළුවන් කියන්නේ අරක නෙවෙයි මේක නෙවෙයි කියන தත්ත්වය. ඉතින් කියනකොට ඕනම කෙනෙක් කියනවා ඒක නිකන් මල්ලෙන් දමා ගැසීමක්. නාස්තික දෙයක් කියලා. මොසබතනසේ අර සූත්‍ර දෙකක මේ උදාන පාළියේදී ඉති උත්තක පාළියේදී දේශනා කරලා තිනවා අම්ම සහ පොළවේ අත ගාලා සාතික කරනවා. එහෙම ආයතනයක් තියෙනවා බලාපොරොත්තු වෙන කටයුතු කරන්න. බලාපොරොත්තු විතරක් නෙමෙයි. එතකොට අර සද්ධා විදේසත් සමාධි ප්‍රත්‍යක්ෂ දිනු වෙලා යනවනම් මේ බුදුහාමරෝ ධර්මයේ කෙරේ සංඥා කරේ තමන්ගේ සීලයේ කෙරේ විශ්වාසයක් ඇතුව යනකොට ටික ටික ටික ටික මේක දිනුවක් වෙනවා එසේම දිනුවකට මේ ධර්ම කොටාසත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දිනාටම සනසීම උදා වේවා කියලා. සාදු සාදු මේකට පොඩ්ඩක් වැඩි කාලයක් කරගෙන තියෙන දේශනාව සඳහා ඉතින් මේ සම්බන්ධව කියන්න කරන්න මතකතාන්තරෝ ප්‍රශ්න තුනක් අපි එකට අපේක්ෂා කරලා එහෙම නැත්නම් අපි දේශනා සතිවාරය සමාප්ත කරන්න බලාපොරොත්තු ජාත භූත කථාන්තක කියන අතරේ මුල් දෙක ගැන සාමාන්‍යයෙන් අතින් කියුණා දේශනාවේදී කත සංකත කියන දෙක ගැන පොඩි කත ගැනලාදී කරන ලද්දක් කවුරු හරි මාවක් නිර්මාපකෙක් විසින් දෙන්න කවුරු හරි කරන ලද්දක් ඒ කියන්නේ නිවන මේ විමුක්තිය කියන එක දෙයනාසික තීන්දුවක් කියලා නේ කියලා තියෙන්නේ බ්‍රහ්මයා කරන දෙයක් කියලා ඒ නිසා අවසාන විනිශ්චයක් තියෙනවා දෙයනාසිකේ. ඒ විනිශ්චය මේ දැන් හිතන්නේ දෙයි කියලා නේ ගාලුපාරේ ගහලා තියෙන දෙය හිතෙන් දෙයනා තියෙනවා කියලා කියන්නේ විනිශ්චය දිනේ එනවා කියලා. විනිශ්චය දිනේ හැමදාම අලුත් කරනවා. ඒ අලුත් කරන්නේ මොකද්ද මේ අපේ විමුක්තිය දෙයියෝ දෙන එක. උඹට ඒක අයිතිවාසිකමක් නෑ වෙන බලයකට අයිතිත් නෑ. උඹ හොඳ වැඩ කරලා දෙයනාසේ වං අත පැත්තේ ඉඳව ගන්නවා. වැරදි වැඩක් කරුවා සදාකාලික අපායට. උඹට කරන්න නැත්තම් කවුරු හරි දෙන දෙයක්. මේ නිවන එහෙම කාටවත් බුද්ධිය දෙන්න වෙච්ච එකක් නෑ කාටවත් අධිකාරී ශක්තියට යටත් කරලා නෑ මට තීන්දුවක් කරන්න බෑ අනික කෙනෙකුට දෙන්න බුදුහාමුදුරන් තීන්දුව කරන්න බෑ ඒක හේතුඵල ධර්ම කොටසක් ඒක කතා අසංකතයි කියලා කියන්නේ සංකතයි කියලා කියන්නේ හේතු රාශියකින් සකස් කරලා තියෙනවා ඉතින් ඒක හේතු රාශිය සකස් කරුවොත් මට ඒක පාලනය කරගන්න පුළුවන් මගේ මනසට මගේ පාලන ශක්තිය නතු කරන්න පුළුවන් කියලා එහෙමත් නෑ ඒ හේතු මේ අපිට හිතා ගන්න බැරි තරම් හේතු රාශියක් ඒක තියෙනවා. ඒ නිසා ඵල අපේක්ෂා කිරීමම සංකතයකට. ඒකෙන් මේක ළඟා වෙන්නත් බෑ. එනිසා මේ මේ මොකද කියන්නේ? හරිම මේ ඉම්ප්‍රොම්ප්ටු අනලම්බිතයි කියන්නේ. කිසිම දෙකින් කිසිම කෙනෙකුට මේ වැඩේ කරොත් මට අහවල් දවසේ නිකන් හම්බෙනවා කියලා කාටවත් නිසි කරන්නේ. ඒ නමුත් ඒක සඳහා අය නම් ඉති වැඩක් නැහැ කියලා පැත්තකට දැම්මොත් ඉන්න දත්තම පල්ලෙහාට යන නිසා නිතරම ඒ සඳහා කටයුතු කරන යන සංකතයි කියලා කියන එක ඇත්තකින් කියනවා නම් සාමාන්‍ය පොත විස්තර කරන්න හේතු රාශියකින් සකස් කරනවාද කියලා. සංකතයි කියලා කියන්නේ චේතනාවකින් ළඟා වෙන්න බෑ කියන්නේ. තමන්ගේ විල් එක කියලා කියන්නේ අදිෂ්ඨාන ශක්තියෙන් කතා කරනවා. අදිෂ්ඨාන ශක්තිය එක පුංචි හේතුවක් විතරයි. නිවන ලැබෙව කියලා අදිෂ්ඨාන කරා නම් ඒකම නිවන ලැබීමට හේතුවක්. ඒ කියන්නේ අදිෂ්ඨානේ තණ්හාවටයි බර තණ්හානෙටයි බර දෘෂ්ටියටයි. ඒ නිසා බලාපෙක්ෂාවකින් තොරව නිවන් සඳහා කටයුතු කරනවා කියන මිනිස්සය ඇත්තටම නිවන් ලැබලා වගේ තමයි. බලාපෙක්ෂාවක් නැන උකල යුතු කරනවා. ඉතින් ඒකට මේ දේවල් කාර්යයක් හෝ රාජකාරියක් කරන්නේ ගතම් එකට නෙමෙයි. ඉතින් මේ මිනිස්සු වැඩ කරනකොට බලහින කටයුතු කරන මේ මිනිස්සු නියම බොක්කින් කරනවා කියලා කියන්නේ. ඔක්කෙමයි කරන්නේ. අනිත් වගේ මේ කරන පුංචි දේවුණක් කමන්නේ වාත පිළිවෙත හෝ බණ භාවනා හෝ කාටවත් සතුරු කරන්නවකට අනුගන්නේ තමන්ගේ මතයේ සතුරු කරන්නවත් නෙමෙයි. මේ මේ වෙලාවේ කළ යුත්තේ. ඒ දිනචරියාව කරනවා. ඒ කවුරු සතුටු නැතුව දිනචරියාව කල්ලාතෝ විචේ කරගන්න සත්පුරුෂික ඒ කරගෙන යන ආ චේතන දානවා. මේක මෙහෙමම කරන්නේ අනික් කට්ටියට පේන්න නැත්නම් අනික් කට්ටිය කරන්නේ නිසා නැත්නම් මම කරලා අනික් කට්ටිය කරයි. ඒ කොයි එකේ තියෙනවා අර මේ අර කියන මේ මේ ඉහෙන තියෙන ගැතිය. මාත්තු ගැතිය. මේ අසංකතයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් කියනවනම් චේතන විරහිත. අවසරයි ස්වාමීන් වහන්සේ කාම ලෝකේ හෝ රූප අරූප ලෝක හෝ ජීවත් වෙන සත්‍යය හිතන්නේ දැන් අපි යම් දෙයක් කරොත් ඒක ප්‍රතිඵලයේ ඒ විදිහ කාය තුනම දර්ශනයට ලක් වෙන්න ඕන කියන අන්හාව නිසා ඇති කරගන්න දෙයක් කියලා තමයි මට වැටහෙන්නේ. ඇත්තටම ඒ කියන්නේ අපි යම් දෙයක් කනවා නම් කනවා දිනනවා නමුත් ඒක විතරම කැරෙන ඕන දෙයක් විදිහට මම එකම තමයි දේශනාවට මතක් කරන හරියට චුයින් ගමනවා කියලා. නිවනට යන එක ඉවර කරන්න ඉවර වෙන්නේ නැති යමක් දෙයක් තියෙනවා. ඒ කියන්නේ චුයින් ගම් කියන එක අපේ කාය ඉවර කරන්න බෑනේ. නමුත් ඒ කටේකටම තියෙන එක කන්නේ වගේ අදහසක් මට නිකන් තමයි. ඒ වගේ විතරනේ චුයින්ගම් කනකට කනකොට කනකොට අහකපාඩ හරි දෙන්න ගන්නව රස අඩු වෙනවා. චුයින්ගම් වල හැටි ඒකයි. ඒ වගේ තමයි මේ චුයින්ගම් එක නිවන නෙවෙයි චුයින් ගම් එකක පෙන්න තියෙන කාමාශාවේ හැටි එකම දේ නැවත නැවත කයනකොට කවදාත් ඉවරයක් නැහැ. හැබැයි ඉන්දිය ඉන්දියන අකපාඩ හරි දෙන්න ගන්නවා. ඒකේ තියෙන රසගතිය නැති වෙනවා. ඉතින් ඒ නිසා අපි කරන්නේ වෙන මොනවාද මේ රස දෙයකට වෙන රස දෙයකට මාරු කරනවා. මේ අලුචුංගම කඩලා. ඉතින් ඒකෙන් අර මේ මේ ඇති වෙන වෙහෙස සහ රස නැති වෙන ගතිය අපි හිතනවා ඒක අලුතෙන් ගන්න හැම අඩු කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා චුංගම වැඩක් තමයි මේකේ තියෙන්නේ. කියන්නේ ওই කක කක කක යන ගමනක් මේකේ තියෙනවා. මේ අර අපි සාමාන්‍යයෙන් ඒකට නිදර්ශනයක් වශයෙන් කියනවා අපි කනකොට එළවලු ආහාර කන්න ඕනේ. එහෙම නැත්නම් මේ wholesome food කියලා. මොකද්ද ලෝකේ තියෙන wholesome food එක? මොන දේ කෑවත් ඒ ඥානපෝණික ආමතුරු ඒ පොණ යුත්‍රිමස් කියන පොතේ කියන දෙනවා මෙතනින් ගිහිල්ලා මෙතනින් පිට වෙච්ච ප්‍රමාණය කෝච්චි පෙට්ටි ගියක් වෙන්නද කියලා මේ වෙනකොට. ලොරි කීයක් මෙහෙන් ගිහලා මෙහෙන් යන්න ඇද්ද? හැබැයි ඊගාව කැම වේලට ඒහා සමාන කැදරකමක් තියෙනවා. කාලය ඉවරනකොට ඒහා සමාන ගියේ වගේම අත හොදන්නත් හිටිනවා. හැබැයි මේ කැමට තියෙන පොදු විජුකම වෙනසක් වෙන්නේ නැහැ. කක කක කක කක යන එක තමයි තියෙන්නේ. ඒ නිසා ඒක දිහා බලනකොට පේනවා මේක මේ කාගේදෝ න්‍යාය පත්‍රයකට දුවන මැෂින් එකක් මිසක් න්‍යාය පත්‍රයෙන් අපිට හම්බ වෙන මොකක්වත් නැහැ. අය අපේ අපච්චින කාලේ කියන්නේ රදවත් කටර ජෝදනවා. හදවට තියෙන එක හොතන දෙන එක විතරයි පටරෙත් හේතුවත් කපුරෙත් හේතුවත් රඳවන වැඩි හදා වැඩි. හොතල දෙකක් විතරයි. ඒ වගේ අපිට මේ හම් වෙන වස්තු ඔක්කොම පටර රඳවට හම් වෙච්ච පටරෙදි වාගේ අපි කියන මට හම්ුනේ මේකට පටරෙද්දක් කියලා. මොන රෙද්ද හම්බුණත් හේතුවට පස්සේ උඩ තියෙන දෙන එක. ඉතින් නම් මේ හම්බ කරන දේවල් තේරම ඒ කුඩියට ඒ වගේම මේ රෙද්ද හොඳට හොදා දුන්නා කියලා අර මනසට ගත්ත මේක හම්බුණාද සම්බෝධයෙන් රෙදි අධිකාරිය නිසා මායයටයි මේ අපි පක්ෂව කටයුතු කරන්නේ. හැමදේම මාරපාක්ෂිකයි. මේ අපි සැලසුම් කරලා කරන හැමදේම මාරපාක්ෂිකයි. ඉතින් මායя පැත්ත කරලා ඉනහ වෙනවා ඉතලා වගේ කහ කහ මාංශල කරවල කහටද නම්බුව. මේ මාංශල වැඩ කරන එකේ කහටද නම්බුව අන්තිමට මායයට විතරයි. මොකද අලු කරන්නේ සීක්‍රෙන් කකා සීක්‍රෙන් මල පහ කරමින් කොහෙදෝ යනවා. කොහෙදෝ යනවා. ඒ කියන්නේ අලු නිර්මාණ කරනවා අලුත් දේවල් කරනවා නමුත් අතරමතර නොකරපු දේකුත් නෙවෙයි ඒනොත් අපි අපි එහෙම නෑ අපි දෙන්නේ නියම සැලසුම් කරලා කෙටි ක්‍රම වලින් ඉක්මනට කරනවා කියන්නේ ඒ කියන්නේ ඉක්මනට මැරෙනවා කියන එක ඉක්මනට නාක වෙනවා කියන එක ඉක්මනට ලෙඩ වෙනවා කියන එක ඉක්මනට ෆ්‍රස්ට්‍රේෂන් එක කරගන්නවා කියන ඔය අපි මොන ඇඟිලි ගැවි නැතත් ඔය යන්න තියෙන ක්‍රමයක් තියෙනවා ඒක මිනියට ගතික නෙවෙයි ප්‍රයත්නයත් හරින කියන එක නෙවෙයි තියෙන්නේ ප්‍රයත්නය කරන්න අපේක්ෂා නැතුව කලාපේක්ෂා නැතුව කිංගම් කණ එක පැත්තක විස්තරයක් ඒ කටුකුරුදි ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා ලිදෙන් වතුර ගන්නකොට ගන්න බාල්දිය ලැබෙන වතුර ටිකනේ බාලා ගන්න. නමුත් එතකොට ඒ වතුරකට ප්‍රේමයක් කරනවානේ. ගන්න වතුර එක. ලිද ඉහන්න නම් වතුර ගන්නෙ. ගත්ත ගමන් විහි කරන්න බෑ බාල්දිය. ආයි දාන්න බෑ මොකද ලිද උනනවනේ. ඒක ගන්න විසි කරන්න. ගන්න විසි කරන්න. එතකොට අන්න එතකොට අර වතුර ගැනීමේ වැඩ පිළිවෙලේ මොකද්ද වෙනස් ක්‍රමයක්. වෙන්න පාදේ හොදලා අතගන්නේ වතුර එක අරගෙන කලයට පුරවනවා. දැන් ගන්නේ හිස් කරන්නේ. එතකොට ගන්න ගන්න වතුර එක ඉක්මනට හිස් කරලා ආයෙ දානවා. ඉතින් එතකොට අර වතුර වෙනදා ගිනියන්න යන මනුස්සයා දැකපුවාම හිතනවා අපෝ මේ අපෝ මේ දිද්ද තියෙන ගිනියන්න තියෙන වතුර එක නැති කරන්න හදනවා කියලා. මොකද පරිමර හිස් කිරු නැත්නම් සාමාන්‍ය ඉලක්ක පාවිච්චි කරන්නේ නැහැ. මේක මේ සාමාන්‍යතාවකාලික හිස් කිරුවන්නේ මේ කරන්න හදන්නේ. සදා කාලිකව පුළුවන් නම් කළ යන්න හදන්නේ. ස්වාමීන් වහන්සේ ෆැක්ටරි එක ඩිපාර්ට්මන්ට් හයක් තියෙනවා නම් ඒ ඩිපාර්ට්මන්ට් හයෙම හැමතිස්සෙම මොන මොනවා හරි නිෂ්පාදනය කරන්න අපේ අර දික්ටි සියලුම දික්ටි දික්ටි නිසා එක දෙයක් කරනවා එක ආයතනයකින් යම් කිසි කරදරයක් වෙනකොට ඒ ආයතනය ගැන අමතක කරලා ඊළඟ ආයතනයේ තියෙන ප්‍රොඩක්ෂන් එක ගැන හිතමින් ඒකට කටයුතු කරනවා නමුත් වෙලාවක ඒ පුද්ගලයාට අමතක වෙනවා මේකේ ගෙඩිය පටන් ගන්නකොට තියෙන ආශාව වුණාට ඒකේ කලකිරීමකින් ඇති වෙනකොට තියෙන ඒකේ අකමැත්ත වහගන්න ආයතනයේ තියෙන හොඳ පැත්තට හිත යොමු කරන ලක්ෂණයක් තමයි මේ ජීවිතේ මනුස්ස සත්‍යය හැම දෙයක්ම කරන්නේ. එනකට ඒකේ තියෙන වෙහෙසකරේ தත්ය තේරුම් ගන්න බැරි වෙන්නේ අනිත් ආයතනයේ තියෙන යම්කිසි සතුටක් අනිත් පැත්තෙන් ගන්න යන නිසා ඒක ආයතනයේ තියෙන අසතුට නැති නිසා අනිත් ආයතනයෙන් එක අරලා එක ගන්න යනවා. ඒක නිසා හැමදෙස්සෙම අමතක වෙනවා අපිට. අපි කොච්චර දිට්ටි නිසා ඒ ඒ ආයතන වලට අපි වැඩ දුන්නාද අමතක වෙලා යන අපි දීපු වැඩ ප්‍රමාණය. ඒක වහගන්න බැරි වෙනවා අන්තිමට. දීපු වැඩ වැඩි නිසා ඉතින් දැන් අපි උදැල්ලක් ගත්තොත් උදැල්ල කලය හටකයි. කලය කියන එක අපේ හිත වශයෙන් ගත්තොත් උදැල්ල මිට නිසා තමයි උදැල්ලෙන් වැඩගන්නේ. ඒ වුණාට මේ තියෙන මේ ධාතු හතර උදැල්ල මිට වශයෙන් හිතුවොත් කලය අපේ මනසේ නිරෝධ නිරෝධණය වෙන්න යන යන ආයතනය වශයෙන් හිතුවොත් අපි කරදරයක්පත් කරගෙන තියෙන්නේ මේ සතරමහා බෝධිය පිටි මගින් අහු කරගෙන එතන දාපු නිසා. ඉතින් ඒක වෙන් කරගෙන මේ ඵලය පැත්තකින් තියාගෙන අපි ගෙවියාමක් නැතුව තියාගන්න පුළුවන් නම් ඒකේ තියෙන සන්තෝෂය විඳින්න බැරි කමක් තමයි අපිට මේ මෙතලා තියෙන්නේ සාමාන්‍ය. ඒක කොහොම මේ ගැලපෙන්නේ නැහැ මොකද එහෙම ඉතුරු කරගන්න තලයක් මේක නැහැ. ඉතුරු කරගත්තේ තලයක් තියෙනවා. තලය තලයේ ගෙවි යන එකක් තමයි විඥානයත් හේතුඵල ධර්මයක්. ඒ නිසා හිත කියන්නේ අරසකල යුතු දෙයක් නම් ඒ හිත පිළිබඳ වැරදි අදහස. හිත තමයි හිත තමයි ඔය පටවියාපෝතේජ ආත්මා භූතයන් වැඩි වද දෙන එක. ඒ නිසා ඒකත් අල්ල විසිකොල ධනගයි තියෙන්නේ. එකක්වත් නෑ එහෙම රැකගත යුතු වස්තුවක්. ඒ නිසා උපමාපමේ ගලපනකොට හැම වෙලාවෙම අපි අහුවෙනවා. උපමාපමේ දෙකෙන් එකක් අරස කරන්න අපි හදනවනේ එහෙම අරස කරන්න පුළුවන් වස්තුවක් මේ නිවනේ විස්තර කරනකොට නෑ. ඒ නිසා නිවනට උපමාවක් දෙන්න බෑ කියන්නේ. මේ අනාලම්භිතයි උපමා කරන්න බෑ. ඉතින් මම හිතන ඒක ලස්සනයි කියලා. ඒකම ඒකේ තියෙන විශිෂ්ටත්වයක්. ඒකම ඒකේ තියෙන මේ අద్భుතත්වයක්. එතන ආනාලම්භිකයි නිවන කිසි කෙනෙකුට වග වෙන්නේ කිසි කෙනෙකුගේ අධිකාරී ශක්තියට යටත් වෙන්න බෑ. කිසි කෙනෙකුට ඒ තව කෙනෙකුගේ අධිකාරී ශක්තියට ඇඟිලි ගන්නත් බෑ. හේතු ධර්මය આવොත් මේ මනුස්සයා නිවන් දකින්න දෙන්නේ නැහැ මම කියලා ආණ්ඩුවකට කවදාකවත් බලපෑම් කරන්නේ නැහැ. එනවා. ඒ නිසා මම කිව්වේ ඇමරිකාවේ ඉන්දියාවේ කිව්වා නිවන කියන මේ නිර්ආමිෂ ආමේ වේදික සුඛේ පා නිර්ආමිෂ සුඛේ ගත්තා. ඒ කියන්නේ භාවනාවට නිවන නිර්ආමිෂ සුඛයව ආණ්ඩුවකට ඒක ටැක්ස් කරන්න බෑ. ආමිෂ සුඛයට ටැක්ස් කරන්න බෑ. රූප, ශබ්ද, ගන්ධ, රස හැම එකක්ම දැන් මේ ලාස් වෙගස් ගියාම ඔක්කොටම ටැක්ස් කරලා තියෙනවා. නමුත් නිරාමිෂ සුඛයට ටැක්ස් කරන්නේ. ඇමරිකන් ගවර්න්මන්ට් තාම බැරි වුණා කරගන්න. මොකද ඒක මොකකට අහු වෙන්නේ. නිවන ඊටත් එහා ඒ කරගෙන යන මිනිහරත් අහු වෙන්නේ. ආණ්ඩුව පැත්තකදී. ඒ මනසත් එතනින් ඉවර වෙලා. ඒක තියෙනවා ඒ අර ගැඹිරත්වයක් තියෙනවා. ඉතින් සමහරව ඒක තේරුම් කරගන්න බැරි නිසා ඒක අභූත දෙයක් කියලා ඒක විද්‍යාවට අහු වෙන්නේ නැහැ කියලා මේ මනින්ට කියන්න බෑ කියලා গুপ্ত දෙයක් කියලා පැතරලා. ඒ දෙයක් නෑ ඉතින් ඒක නිසා ඒ බොහොම සුළු පිළිසකට විතරයි මේක ගන්නවා. දැන් අපි නේ තවතත් ආදි කාටවත් එහෙම කරලා දවසේ ධර්ම දේශනා වාරයේ සම්මාන තාවතාචකම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා තාවතාචකම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු සාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සිතා හොන්තු ඥාතියෝ ඉදං වූ ඥාතිනං හෝතු සිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාති ඉදං හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සසං සමාගමෝ හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන ආල සමාගමු සතං සමාගමු යාව නිබ්බාන සත්‍ය Come on, come, come, come. Thank you.